ඒ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් දවසේ ධර්ම දේශනාව සඳහායි කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ සීලුම දෙනා ඒ සඳහා tempත් වෙලා සාදුකාරය පවතුන. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ යං කෝ චුන්ද සත්තාරා කරණීයං ශාවකේන හිතේසිකා අනුකම්පකේන අනුකම්පං උපාදාය කතං වෝ තං මයා ඒතානි රුක්ක මූලානි ඒතානි ශුඤ්ඤාගාරානි ජායත චුන්ද මාපමාදත්ත මා පච්චා විප්පටිසාරිනෝ ආවුවත්ත අයං වෝ අම්හාකං අනුශාසනීති තී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මේ පුත්‍රචානාතික බොහොම බරපතල ප්‍රකාශයක් මේ ප්‍රකාශය දකින්නේ අපි මේ සල්ලික සූත්‍ර නිමාවේ බුදුරජාන් වහන්සේ චුන්ද ස්වාමීන් වහන්සේට මතක් කරනවා ඉතිකෝ චුන්ද දේශිතෝ මයා සල්ලේක පරියායෝ. ඔන්න චුන්ද මම මේ සල්ලේක පරියායට අදාළ කාරණා 40 කියලා දුන්නා. එහෙම නැත්නම් සල්ලේකේ පිළිබඳ විස්තර කතාව දැන් මම කිව්වා. දේශිතෝ මයා චිත්තුප්පාද පරියායෝ. මේ වයින් ගැලපෙන්න චිත්තක්ෂණයක් හිතක් කුසල ඡන්දයක් පහල කර ගැනීම පවා බහුකාර බව මං බහූපකාර බව මං තේරුම් කරලා දුන්නා. දේහිතෝ මයා පරිනිබ්බා උපරිභාව පරියායෝ. මේ විදිහට හිත ඇති කරගත්ත විතරක් නෙවෙයි ඒක කරනකොට එනත මේ අකුසල ධර්ම නොකර සල්ලේක පරියාය පෙන්නපු අකුසල ධර්ම නොකර ඒ වෙනුවට කුසලතාවයේ දක්ෂතාවයේ දිනු කරගත්තොත් කොහොමද තමන් ඉන්න තත්ත්වෙන් ඉහළ තත්ත්වයට ඉස්සෙන්නේ ආර්ය භාවයටපත් වෙන්නේ පිරිසුදු සුද්ධ භාවයටපත් වෙන්නේ කියන එකත් මම විස්තර කරලා දුන්නා. උපරි භාව පරියායේ නැත්නම් උපරි භාව පිළිබඳව විස්තර විභාගයක් කෙරුවා. පරිනිබ්බාන පරියායෝ. ඒ අණුව කෙනෙක් නිවනටපත් වෙන්නේ කොහොමද? ඒ නැත්තම් මේ ගමන කෙලවර කරන්නේ කොහොමද කියලාත් මම කිව්වා. යං කෝචුන්ද සත්තාරං කරණීයා ශාවකේන අනුකම්පකේන. යම් ශාස්ත්‍රුන් වහන්සේ නමක් Tamanගේ ශ්‍රාවකයන් කෙරෙහි හිතේ සිනා හිත ඇතුව නැත්තම් ශ්‍රාවකයන් කෙරෙහි හිත පහළ වෙලා අනුකම්පකේන අනුකම්පං උපාදාය. අනුකම්පාවෙන් යුක්තව අනුකම්පාවෙන් දේශනා කරනවා. මේක මම ඔයාලට දැන් කරලා තියෙනවා. මම සල්ලේක කියන්නේ මොනවද කියලා විස්තර කරලා දීලා තියෙනවා. ඉවයෙන් ගැලවිලා නැත්තම් සල්ලි කියන කියන්නේ නැත්තරම කෙලස් කපා දැමීමනේ. ඒ කෙලස් කපා දැමීම සඳහා මම මගේ හිතින් මනාපයක් කුසල ඡන්දයක් ඇති කර ගන්නවා. මේ කාම ඡන්දේ දුරුකරනද කුසල ඡන්දයක් ඇති කරනවා. අන්නේ කුසල ඡන්ද මාත්‍රේ පවා බොහෝම උපකාරයි කියන එකත් මම දැන් කිව්වා. ඊට පස්සේ උපරිභව පරිය පරියාය මතක් කරා මේ එක එකක් මෙතන 40ක් තියෙනවා. ඔකේ එකක් දෙකක් හරි Tamanට Tamanගේ අඩුපාඩුකම් දැනගන්න පුළුවන්. ඒ දැනගෙන ඒක මම නැති කරන්න ඕන කියලා කුසල ඡන්දේ ඇති කරන විතරක් නෙමෙයි. හිත ඇති කරගත්ත විතර නෙමෙයි කයෙන් වචනෙන් හිතෙන් උත්සාහ කරනවා. ඒ පරිකම්ම කරනවා කියලා එකට කියනවා. පරික්‍රම පරික්‍රම කරනවා. නැත්නම් උපක්‍රම යොදනවා. එතකොට ඒ කෙනා කොහොමද Taman හිටපු ඒ අසුචි වලින් ගවර වලින් මේ නරපණුහා ටික ටික ටික ටික සූත්‍ර වෙන්නේ කොහොමද කියලාත් මම කිව්වා. ඊට පස්සේ පරිනිබ්බාන පරියාය ඒක අපි ඇත්තටම ඊයේ සම්පාදනය කරේ නෑ. නමුත් අවසානයේට ਸਰවචන් සඳහන් කරනවා මම ඔය ඇත්තන්ට සම්පූර්ණ පිරිනිවෙන හැටි, සම්පූර්ණ නිවෙන හැටි, සම්පූර්ණ සීතල වෙන හැටි කියලා දුන්නා. මිච්චරයි චුන්ද සාස්ත්‍රවරයෙක් තමගේ ශ්‍රාවකයන් කෙරේ හිත ඇතිව අනුකම්පාවෙන් යුක්තව අනුකම්පාවෙන් කියා යුතු දේ මම ඒ කිව්වා. ඒතානි රුක්ඛ මූලානි මෙන්න චුන්ද තියනවා ගස් මුල්. මෙන්න චුන්ද මූල චුන්ද තියනවා ශුන්‍යාකාර. ජායත චුන්දමා පමාදත්ත චුන්ද තවත් පමා වෙන්න එපා. මෙවා දවා හරින්න නැත්නම් ධානය වඩන්න. මාපච්චා විප්පටිසාරිනෝ අහුවත් පස්සේ පෙරහැර ගියාට පස්සේ අනේ මට කරගන්න බැරි වුණා නේ කියලා තැවෙන්න එපා මේ තමයි මම තොපට කරන අනුශාසනාව නැත්තම් මම ඔබ කෙරෙහි කරන අනුශාසනාව දේශනාව ඉතින් මේක බොහෝම බරපතල වචනයක් මට මතකයි අපි නිසන්වනේ භාවනා ශාලාවේ මේක ගහලා තිබුණා. මිචුන්ද ස්වාමීන් වහන්සේට පුත්‍රජාන වහන්සේ මේ කතාව સમાપ્ત කරමින් එහෙම නැත්නම් සල්ලේක සූත්‍රය સમાપ્ત කරමින් කරන මේ දේශනාව ඒක හරියට පියෙක් තමන්ගේ පුතාට තමන් උපයපලද වස්තුව දීලා දෙන උපදේශයක් වගේ. මේක බොහොම මාරු මම හම්බ කරේ. මේ කරන්නේ නැති නාස්ති කරන්න එපා. මෙන්න මේක මේ මේ විදියට මේ પરම්පරාවේ අපේ බුදලේ මෙන්න මේ විදිහට රැක ගන්න කියලා කියනවා වගේ. ඉතින් ඒ නිසා අපි තේරුම් අරගන්න ඕනේ මේක ඒ කියන්නේ ශාල්‍යක සූත්‍රය ත්‍රිවිධ සාසනයෙම ආවරණය කරන දේශනාවක් ත්‍රිවිධ ශික්ෂාව මේකේ තියෙනවා. ඒ නිසා ඔක්කොම පිළිච්ච සූත්‍රයක්. ඒ හැම සූත්‍රෙම ඇත්තටම එහෙම නැහැ. සමහර සූත්‍රවල එක එක සුවිශේෂී අන්ත විතරයි විශේෂණය කරලා තියෙන්නේ. නමුත් මේකේ ඔක්කොම කියලා තියෙනවා. ඒක නිසා මේ වගේ දෙයක් අත්‍තරම දවසින් දෙකකින් පැයකින් දෙකකින් දේශනා කරලා ඉවර කරන්නත් බෑ. මේ වෙනකොට අපි මේ කරපු වැඩමුළුවේ දේශනා සියල්ලංග සම්පූර්ණයි කියලා කියන්නත් බෑ. මොකද ඒ තරම් ඒක සවිස්තරයි, ඒ විස්තර සහිතයි. ඉතින් ඒ වගේ දෙයක් අපිට මේ වෙනකොට අවුරුදු 2006 කට පස්සේ බුදුහාමරෝ දේශනා කරපු ස්වරූපයෙන්ම විනාශකම් නොකර වෙන වෙන න්‍යාය පත්‍ර වලට වෙනස් කරන ක්‍රමයේ පවතිනවා අපිට හාන්න ලැබෙනවා කියන එකත් මහ විශාල පෙරකල පිනක් වගේ. මුතික අහන්න අහන්න අහන්න අපිට සංවේගය වැඩි වෙනවා. මේ විශාල දැන් වගකීමක් අපිට ලැබෙන්නේ. චිත්තුප්පාද පරියාය මේ කෙලෙස් මේවා කියලා දැනගෙන, නිකලෙස් මේවා කියලා දැනගෙන ඒ සඳහා එලඹ සිටි 100ක් නැත්නම් ආරද්ධ විටියක් අරබලද වැරක් එහෙම නැත්නම් ඇති කර ගන්නාලද කුසල ඡන්දයක් ඇති කෙනාට මහා මෙරක් වගේ ඔළුවට විශාල බරක් එනවා මේ මේ එක එක එක එකක් මාර්ගයෙන් අපි උසස් තත්ත්වයටපත් වෙනවා අපි ආර්ය භූමියට ටික ටික ටික ටික යනවා මේක උදේ බුදියා රෑ බුදියා ගත්ත පස්සේ ඊට උදේ වෙනකොට මේකන් අහම්බෙන් සිද්ධ වෙලා තියෙයි කියලා හිතන්න බෑ එහෙනම් කවුරු හරි කියනවා අපිට ආශිර්වාද කරලා හා හොඳ නැහෙන නිවන් දකපන් කිව්වට වෙන්නේ නැහැ. ඒ වගේම අපි වෙන කුසල් කොච්චර කරලා ප්‍රාර්ථනා කරත් මේක වෙන්නේ නැහැ. ඒ වගේම කොච්චර පොත් කියවලා එහෙම නැත්නම් කොච්චර භාවනා කරා මේ කියන ක්‍රමයට අපිට ඇඟට දැනිලා අපිට ප්‍රත්‍යක්ෂණේ වෙලා අපිට අස්පනා අපිට නොදැනී වුණාට ඒ කිසියම් කෙලස් කැපීමක් වෙන්නේ නැහැ. ඒක නිකන් හිත සන්තෝෂයක් තියෙනවා නිකන් කියලා කිචි කවාගෙන සන්තෝෂ වෙනවා වගේ සන්තෝෂයක් මිස එතන කෙලස් කැපීමක් වෙන්නේ නැහැ. ඒ කැපෙනවා නම් ඒ බරසාරකම නිසා ඒ කැපෙන ස්වභාවයව කැපෙන හැටි තමන් උසස් තායටපත් වෙන හැටි ඊට පස්සේ තමන් නිවන කරා එකෙන් මෙහෙවන හැටි දැන දැන දැක දැක වෙනවා මිස උගුරට හොරා බෙහෙත් බීමක් වෙනවා කරන්න බෑ. ඒක නිසා හැම කෙනෙකුටම මේ ප්‍රකාශයේ චුන්ද ස්වාමීන් වහන්සේ හරහ මේ ලබා දෙනකොට බුදුරජාණන් වහන්සේ මේ ඥාන පිරිමි ભેදයක් බෞද්ධ බෞද්ධ ભેදයක් පැවිදි වෙච්චයි නැති ඇත්තේ කියලා ભેදයක් විවාහ වෙච්චි ඇත්තෝ විවාහ නැති ඇත්තෝ කියලා ભેදයක් පෙරපින් තිබුණා නැහැ කියලා ભેදයක් මොකක්වත්ම බලන්නේ නැහැ කාට හරි මේ කියන දේ මේ දෙමලේ තේරෙනවා නම් එයා ඊට පස්සේ ඉතින් ඒකට වැරදරන්න ඕන වැරදන්න ප්‍රමාණයට ඉදිරියට යන්න පුළුවන් ඉතින් ඒකෙදී උපරිභාව පරියායේදී පෙන්වලා දීලා තියෙන්නේ මේ සම මාර්ගයක් තියෙනවා විෂම මාර්ගයක් තියෙනවා. සම මාර්ගයේ පෙන්වුවට පස්සේ තවදුරටත් විෂම මාර්ගේ යනවනම් එහෙම නැත්නම් ගඟට බැහැ ගන්න හොඳ සම තොටුපලක් තියෙනවා. ඒතියෙදී විෂම තොටුපලකින් බිහිලා තල්ල කඩා ගත්තොත් ගඟට වැටුනොත් ඉතින් එතකොට සාසුණු වංශික වකීමට යන්නේ නැහැ. ඒ නිසා තමයි දැනගන්න ඕනේ. ඉතින් අපි සාමාන්‍යයෙන් කියන්නේ යන්න පාරක් තිබේ නම් ඇස් හොඳට තිබේ යන්න පාරක් තිබේ නම් ඇස් හොඳට පෙනේ නම් කිම බැදිවල යන්නේ මං මුලා වූ එකෙකුසේ ඒ වගේ මේ හෙලිකිරීමක් පිටර මේ ਸਰවචනanse කරන්නේ ඉතින් ඊට පස්සේ උපරිභාවයටපත් වෙනකොට බුදුජානන්සේ සඳහන් කරලා තියෙනවා විහිංසාව සූරකෑම විෂම මාර්ගය අපි මොන જાතින් ඒක අපි සාධාරණීකරණ ගියත් වංචක බව හරහා චාටු කතා හරහා ඒක හරියන්නේ අවින්දක බව සම මාර්ගය. අවින්දක මාර්ගය හොඳ තොටුපලක් ගඟට බැහැ. ඒ වගේම සතුම් මෙරි මොහරකම් කියන කාමීත්‍යාචාරයේ හිස් වචන පරිස වචන නැත්නම් වචනේ සිදෙන අකුසල කර්ම කියලා අපි කියන මේ ආජීවට්ටමක සීලේ කරුණු ටික එහෙමම දක්වනවා. සතුම් මෙරීම විසම මාර්ගයක් නොමර ජීවත් වෙන්න පුළුවන් ගතිය. එහෙම නැත්නම් අභය දීම සත්තුන්ට හොරකම් කරන එක විසම මාර්ගයක්. හොරකම් නොකර ජීවත් වෙන එක කාමීත්‍යචාරේ කවුරු සෙල්ලක්කාරකමකට කරන්න හිතන දෙයක්. ඒක තමයි හොදෙනේ මේ මේ ජීවිතේ තැපවින්දා එහෙම නැත්නම් අනිකාට මම ඉස්සරහින් ඉන්නවා කියන්නේ ඉලක්කම් ගණන් කරන එක තමයි කරන්නේ. නමුත් සරුවචන සඳහන් කරනවා මිත්‍යාචාර නැතෝ කාමාචාර හෝ කාමීත්‍යචාරයෙන් වැළකී සිටීම සම මාර්ගයක්. බොරුව කියලා මේ සත්‍යන පරස වචන විශ්ව මාර්ග සම මාර්ගයට එන්න ආජීවයේ වශයෙන් වැරදි රටාවක් වැරදි ජීවන රටාවක් බඩගෝස්තරේ හොයන්නේ අපි බඩ රස්සාව කරන්නේ අපි කවුරු හරි කතා කරන කණ එකක් නම් ඒක විසමයි ඒ ගමනේදී හරියට කඩතොළු හම්බ වෙනවා හැපි හැල හැපිලි හම්බ වෙනවා රළු පරළුකම් වෙනවා ඒ වෙනකොට සම්මා ආජීවයක් කරන්නේ ඊට පස්සේ සම්මා දිට්ඨි සම්මා සංකප්පාදී ආර්ය අෂ්ටාංග මාර්ගය පෙන්ලා දෙනවා. ඒ කෙලස් නැත්නම් විෂම මාර්ග 40ක් පෙන්වීම තමයි ඔය සල්ලේක පරයය කියලා පෙන්වන්නේ. ඊට පස්සේ ඒව එක එකක් නැතිකරන්ඩ චිත්තක්ෂණේ පහල කරන නැත්නම් කුසල ඡන්දයක් පහල කර ගන්නවා හිතට ගන්නවා. ඒ හිතට ගන්න ඊටාම වැදගත් Tamange අකුසලයේ දකින්න එක. ඒ දැකපු නැති අකුසලයකට බෙහෙත් කරනවා කියන කවදාකවත් වෙන්නේ නැහැ. අපි බීජාදි තිනවනේ මේ ඉංග්‍රීසි වෙදකමේ මේ over the counter prescription drugs කියලා දෙකක්. ඉතින් over the counter අරගෙන අපි ඔය නිකන් ඉන්නවට බිව්වට නිකයි එම්බිරිසාව නැත්තම් ඉසිකක් වෙන්නේ ඉස්සෙල්ලා පැන්ඩෝල් බීලා ඉන්නේ කොහොඳයි කියන එක තමයි කම්පැනි කියන්නේ. නමුත් ඒක වෙන්නේ මොකද්ද? බේත නිසා ලෙඩට කරනවා. නමුත් සමහර බේත් ජාති දින අනිවාර්යයෙන්ම දොස්තර කෙනෙක් බලලා එයා ඒක ප්‍රෙස්ක්‍රයිබ් කරන්න ඕනේ නැත්නම් දීලා දෙන්න ඕනේ ඊට පස්සේ මේ බේත ගන්න ඕනේ. ඉතින් එහෙම කරන්නේ නැතුව අපි ෆාමසිස් කාවට ගිහිල්ලා මට මෙන්න මේ දනි සමාරුවක් තියෙනවා මට බේට්ටියක් දෙන්න කිව්වහම මිනිහා නොදී ඉන්නේ නැහැ. ඉස්සර දෙනවා දැන් වට ගන්න නීති දාලා තියෙනවා. ඉතින් එහෙම ගෙනල්ලා පාවිච්චි කරුවට සනීප නොවුනට වෛද්‍ය සාත්‍රේ බල කියන්න ඕනේ නැහැ. මොකද මේ වෛද්‍යවරයෙක් ගාවට ගිහිල්ලා වෛද්‍යවරයෙක් බෙහෙත් රෙකමන්ඩ් කරලා ගත්තා නෙවෙයි. තමන් ඒ විදිහටම නතර කරගන්න එහෙම නැත්නම් ඒ ලෙඩේ මොකද්ද කියන එක රෝග නිర్ణය කිරීම පැත්තක තියලා තමන් තියෙන රෝග ලක්ෂණ ගිහිල්ලිවලා ෆාමසිස්ට් කිව්වයි කියලා කියමු. එහෙනම් කම්පියුටර් එකේ ගහලා බලලා මෙන්න මේකට මේ බේත හොඳයි කියලා පාවිච්චි කරාට එතකොට මේ ලෙඩේ අල්ලගෙන කරන බේතක් නෙමෙයි රෝග ලක්ෂණ වලට කරන බේතක්. එතකොට වංචනික වැඩ වෙන්න පුළුවන්. එතකොට ඊට්‍රොජෙනික් ඉෆෙක්ට් එන්න පුළුවන්. නැත්තම් බේතෙන්ගේ නරක වෙන්න පුළුවන්. එතකොට ඒක නා හුඟක් වෙලාට බේත හරියට මාත්‍රාව ගන්නෙත් නෑ, දිගට කරන්නෙත් නෑ. මගදී නතර කරනවා. ඒ නිසා අද වෛද්‍ය ශාස්ත්‍රයෙන් වෛද්‍ය ශාස්ත්‍රයේ ඉන්නේ ඉස්සරට වැඩි ලෙඩ රෝග රාශියක් ඇති කරලා තියෙනවා. ඒකට ඉතින් අතර වෛද්‍ය ශාස්ත්‍රයටම දොස් කියන්න බෑ. නමුත් වෙන කාට දොස් කියන්නේ? මොකද මිනිස්සයාට මේ විදිහට මේ බෙහෙත් සඳහා යන්න පුළුවන්කම ලැබුණේ ඒව හදලා පාමසියලා තිබ්බ නිසානේ. කැලිකොලේ තියෙන වන බය වන ඖෂධ හොයන කෑවනම් ඔව් කවදාකවත් වන ඖෂධ වල පසු ප්‍රතිඵල නැහැ. after effects සයිඩ් ඉෆෙක්ට්ස් නැහැ. මේකේ තියෙනවා. තිබුණාට පස්සේ ඒ මිනිස්සු අනිවාර්යයෙන්ම වෛද්‍යවරයෙක් හම්බෙලා රෝග නිర్ణය කරන්නේ නැතුව මේක ගන්න තියෙන ඉඩ වැඩි. එහෙම වුණාට වෛද්‍ය ශාස්ත්‍රයට වායි කියන්න බෑ. ඒ මිනිස්සු පොළඹවලා ඒ මිනිස්සු අන්තිමට අමාරු වෙනවා. ඒ වගේ තමන්ගේ ලෙඩේ මොකද්ද කියලා දන්නේ නැතුව දැන් අපි ගත්තොත් තේරවාදී කියලා අපේ එක අංශයක් තියෙනවානේ. තහීනයනේ කියලා ඔක ඇති වුණාට පස්සේ ওই වාගේ පටලැවිලක් සිද්ධ වෙලා තියෙනවා. අර තිබුණු කර්මස්ථාන ඔක්කොම 40කට සීමා කරලා කියනවා අපිට සම 40 කර්මස්ථාන තියෙනවා. ඉතින් ඒකෙදි තමයි හදලා පොතේ ලියලා තියෙන නිසා කර්මස්ථාන චර්යරෙක් ළඟට යන්නේ නැතුව මෙයා හිතනවා මම මොකක් හරි එකක් කරන්න ඕනේ කියලා. ප්‍රශ්නේ නැහැ, කෙරුවට ඇති ප්‍රශ්නයක් නැත්තේ නැහැ. ච අනුස්සති තියෙනවා ඊට පස්සේ දස අසුබ තියෙනවා දස කසින තියෙනවා එක එක දේවල් දැන් මේ කොයි එකද දැන් කරන්න ඕනේ කියන එක. තමන්ගේ ලෙඩේ දන්නේ නැතුව තමන්ගේ තියෙන උත්සන්න කෙලෙසේ මොකද්ද කියලා දන්නවනේ ඒ උත්සන්න කෙලෙසේ තමයි එක එක කර්මස්ථාන තියෙන්නේ. එහෙම නැතුව මේවා කරන්න ගිහිල්ලා අද වෙලා තියෙන්නේ මේ භාවනාවේ ප්‍රතිඵල අඩු වෙලා තියෙනවා. ඒ මොකද ඕවර් ද කවුන්ටර් බේතක් විදිහට ප්‍රෙස්ක්‍රිප්ෂන් ඩ්‍රග්ස් පාවිච්චි කරලා. ඒක භයානක වැඩක්. Taman බෙහෙත් තුනක් නැතුව ගන්න පුළුවන් බෙහෙතුයි බෙහෙත් තුනක් ඇතුව ගන්න පුළුවන් බෙහෙතුව දන්නේ නැතුව අර හයිපොටෙන් බෙහෙතක් අරගෙන ඉවරලා Tamanට ඕන විදිහට පාවිච්චි කරුවොත් ඒ බෙහෙත අනිවාර්යයෙන්ම ඒ නරක කරන්න තියෙන ඊට වැඩි. ඉතින් ඒක නිසා මේ ලෙඩේ අඳුනාගන්නේ කොහොමද කියන එක. මයි ළඟ තියෙන්නේ මොන මොන කෙලෙසේද උත්සන්න වෙලා තියෙන්නේ කියන එක අපිට එක්ස්රේ කෙරුවට අහුවෙන්නේ නැහනේ. ඔපරේෂන් කෙරුවට අහුවෙන්නේත් නැහනේ. අපිට ප්‍රාර්ථනා කෙරුවට අහුවෙන්නේත් නැහනේ. ඒ කෙලෙෂේ බලා ගන්න තමයි බුදුජානනාශ්‍රමේ ආදාතයක් වාගේ කණ්ණාඩියක් වාගේ වතුර බඳුනක් වාගේ මේ සතිය දීලා තියෙනවා. ඔකට පොඩ්ඩ ඉබිල බලන්න. බලනකොට පෙනෙයි. සතිය වඩන්න උත්සාහ කරනකොටමත් පේනවා. අපි එක එක කෙලෙස් නිසා අපිට කරගන්න දෙන්නේ නැහැ. ඉතින් ඒක හරි හොඳයි. එතකොට අපිට කෙලෙස් මොකක්ද කියලා අඳුන ගන්න හරි පුළුවන්. සතිය වඩන්න යන කෙනාට ඉස්සල්ලාම හම්බෙන දේ තමයි මේ සතිය වඩා ගන්න බැරි වෙන්න තියෙන බාධා මොකක්ද කියලා. ඉතින් අපි හිතන මේ බාධාව අල්ලපු ගෙදර මිනිස්සු කෑ ගහන නිසා, එතනම කැළේ ඉන්න මදුරු ඇවිල්ලා කන නිසා මොනවා හරි අපි ඔලුවට දැම්මට මේක තමන්ගේ කෙලෙසයක් උත්සන්න වීම නිසා තමයි ඒ බාධාව ඒ කෙනාට එන්නේ. නිසා සතිය වඩන්න ඒ වෙනුවට සතිය වඩන එක නතර කරලා DDT ගහන්න පටන් අරගත්තොත් අල්ලපු ගෙඩිට විරුද්ධව සද්ද චෝදනා ඉදිරිපත් කරන්න පටන් ගත්තට ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ නේ සත්‍ය වන්න කෙනාට විතරයි තේරෙන්නේ මම භාවනා කරන්න ගියොත් මට මෙන්න මේ කරදරේ එනවා ඒකේ පුද්ගලයාට ආවේනික දෙයක් උක්ක් වෙලාවට අපි කට්ටියම කියලා මෙතන භාවනා කරනකොට කවදාකවත් එකම කරදරේ දෙන්නෙකුට කරදරයක් වෙන්නේ මගේ කරදර වෙනම එකක්. ළඟ ඉන්න කෙනා කරදර වෙනම එකක්. ඉතින් ඒ අපි සාකච්ඡා කරනකොට තමයි තේරෙන්නේ කරදර තිබිලා තියෙනවා කොයි එක තමන්ගේ මල්ලේ දාගන්නේ කියන එක. නැත්නම් කරදරේ හිත් කරදර ගන්න කොයිද කියන එක පුද්ගලයන් පුද්ගලයාට වෙනස්. උදේ උදේ වෙනකොට එකක් හැන්ද වෙනකොට එකක්. අන්න ඒ කාරණාව භාවනා කරනකොට මතුවෙන කාරණාව මගේ ඇතුලේ තියෙන කෙලෙසයක් මෙතන. එහෙම නැත්නම් මගේ පෞද්ගලික ලක්ෂණයක්. නැත්නම් මගේ තියෙන සංසාර ගතියක්. නැත්නම් උච්චන කෙලෙසයක් කියන එකෙන් බලන්න ගත්තොත් භාවනා කරොත් කොච්චර ප්‍රතිඵල හම්බ වෙනවද බලන්න. අඩුපාඩු ටික අනිත් තේරෙනවානේ. ඉතින් මෙවට වෛර කරන එක නේ යෝගාවචරය කරන්නේ. ඉතින් මේ යෝගාවචරයට කොච්චර අනුකම්පාවෙන් මෙතන බුදුරජාණන් සඳහන් කරලා තියෙනවා සත්තාරං කරණීයා ශාවකාණ හිතේතිනා. සාස්ෘණ වහන්සේ විසින් ශ්‍රාවකයන් කෙරෙහි හිත අනුකම්පාව සහිත කළ යුතු කාරණා මේවා. કોઈ යෝගාවචරයත් භාවනා කරන්න ගිය ගමන් විශාල චෝදන ලයිස්ට් එකක් අරගෙන තමයි එන්නේ. හොඳට මේක දිහා බැලුවොත් සැරයක් දෙසරක් තියෙනවා මෙයාට තියෙන්නේ මොන ගායේද මොන කැක්කුමද මොන පිපුරුමද මොන ලෙඩේද කියලා ඉතින් ඒකේ කෙනාට කියලා දෙන්න උන සාධනීය තාලෙට මේකට චෝදනා කර කර මේ කර්මස්ථාන මාරු කර කර භාවනා ගුරුවරු මාරු කර කර භාවනා මධ්‍යස්ථාන මාරු කර ගියාට හරියන්නේ නැහැ කොහි ගියත් ඕක තමයි මෙන්න මෙතනින් අල්ලා ගන්න පුළුවන් නම් අන්න එතකොට ඒකට අවශ්‍ය කරන පසුබිම තමයි මේ කෙලෙසි මතු කර ගැනීමත් භාවනාවෙම කරන්න. ඒකට අපි ගුරුවරෙක් හම්බ වෙලා භාවනා ටිකක් කරලා ඉවසීමේ මේ කෙලෙසක් මතු කර ගැනීමක් මොකද මතු කරගන්නේ නැතුව බේත් කළ වැඩන්නේ. මෙන්න මෙතන තමයි භාවනා කරන්න ඉන්න 90කට වැඩි ප්‍රමාණයක් හැරෙනවා. ඒගොල්ලෝ හිතනවා භාවනා කරන්න ගියම සීල රෝග නැති ගිය ගමම අපිට ඒ අවශ්‍ය කරන සබ පහසුකම් ලැබෙයි කියලා මේ භාවනාවට එන්නේ gedara යටත් බැනලා. තපල්ලකෝ මන් දෙන්නම් වැඩක් මම යනවා භාවනාවට ප්‍රටෝණ මගුලක් කරගෙන ඉල්ල කියලා. භාවනාවට එන්නේ අනේ gedara මිනිස්සු කියනවා කරලා එනවද දැන්? හෙට ආයි. හරිනේ. දැන් යා ගියේ කොහමද? දැන් උඩින් එන්න නෙගියේ. නමුත් දැන් එන්න වෙන්නේ හොම්බෙන්නේ. මේ දේ දන්නේ නැති වෙන්න හේතුව මොකද? අපි මේ භාවනාදී මතු කරලා දෙන්නේ තමන්ගේ අඩුපාඩු ගන්න ටික. රෝග ලක්ෂණ කිතා වැදගත්. අන්න ඒ සඳහා ඒක දැනගත්තට පස්සේ තමයි යාට කරන්න පුළුවන් වෙන්නේ එච්චරක් පීඩා වෙලා. එච්චරක් තමයි බලාපොරොත්තු නැති විදිහට මූණට පැංගිරි මිරිකිලා. තිත්ත අඹ කණ්ඩ වෙලා, අමු අඹ කණ්ඩ වෙලා, තිත්ත බෙහෙතක් බොන්න වෙලා. ඒ දැනගත්ත අඩුපාඩුව දැකලා මේක කවුරුත් කරපු එකක් නෙවෙයි. මේක මගේ පෞද්ගලික ලක්ෂණයක්, කර්ම දෝෂයක්. මෙන්න මේක නැති කරගන්න ඕනේ කියන අදහස. එහෙම නැතු මේ ඒක ඇති කෙරුවේ මధుරෝ නිසා මధుරෝ නැති කරන්න ඕනේ කියන තුප්පහී අදහස නෙවෙයි මේ කතා කරන්නේ. එහෙනම් මට මේ සද්ද ඇති කරන නිසා සද්ද ඇති කරන දේවල් නැත කරන්න ඕන කියන අදහස නෙවෙයි මේ කතා කරන්නේ. මේ සද්දෙට ඉද්දෙන ගතිය. මගේ ළඟ විශේෂයෙන් තියෙනවා කියන කල්ලාගෙන ඊට පස්සේ ඒක නැති කරන්න උත්සාහ කරනවා නම් ඇත්තටම කියනවා නම් ඒ කෙනා ගියාත්ම නිවන් දැකපු කෙනෙක් කියලා කියයි. ඒ තරම් ඒ තරම් දැනුමක් ගන්න පුළුවන්. අමාරුයි. ඒකට ගන්නම බෑ. මොකද උඟ දෙනෙක් හිතන්නේ මට ෂෝක් එකට නිවන් දකින්න පුළුවන් මේ මధుරෝ නැත්තම්. මට හොඳට පැහැදිලිවම ඉන්ටර්සිටි බස් එකේ ගියා වගේ දිවණෙන් බහින්න පුළුවන්. මේ අල්ලපු ගෙදර මිනිස්සු රේඩියෝ එක දාන්න නැත්තම්. ඔන්න ඕවා තමයි අපි කියන කතාව. මේවා තමයි අපේ තියෙන කොඳු යට පැලෙලා නැති ගතිය. අපේ ළඟ තියෙන පෞරුෂත්වයක් නැතිව ඉතිය කවුරුත් අතෙන් තමයි පටන් අරගන්නේ. නමුත් කවදා හරි දැනගෙන මේ බාධාවේමයි නිවන තියෙන්නේ. මේ බාධා නැති තැනකට ගිහිල්ලා නිවන් දකින්න බෑ. ඒ කියන්නේ බාධා ඉල්ලනවා කියන එක නෙවෙයි. යමක් තමයි බාධා වෙන්නේ කර්ම දෝෂය හැටියට තමයි ලබාවපන් හැටියට තමයි බබා බබා හම්බ වෙන්නේ. එහෙම නැතුව මේ වෙන විදිහකට බබක් හම්බ වෙන්න බෑනේ. ආන් ওই දේ තේරුම් අරගත්තා නම් ඇත්තටම කියනවනේ නිවනේ වගේ තමයි. මේ මේ කතාවේදී පැහැදිලිව පේනවා මේ කතා කරන්නේ දිහා මේ විපස්සනා ක්‍රමයක්. ඉතින් ඒකට බුදුරජාණන්සේ අර කරුණු 40 එහෙම පෙන්නලා ඊට පස්සේ කතා කරලා තියෙනවා මේකට චිත්තුප්පාද මාත්‍රයක් ඇති කරන්න මම ඉස්සර විහිංසාව වෙලා හිටිය මම දැන් අහිංසාව වෙන්න ඕන. මම ඉස්සර සතුන් මැරුවා මම දැන් සතුන් නොමරන්න හිතා ගන්න ඕන. මම ඉස්සර දැන හොන දැන හොරකම් කරා නොකර ඉන්න ඕනේ. මම ඉස්සර කාමිත්‍යාචාරයට කාමිත්‍යාචාරය කියන්නේ දෙදෙනෙක් දෙදෙනෙක් විසින් කළ යුතු දිය කිසිං හමාර කරන මෛතුන සේවනයමම නෙවෙයි ඒකට ආධාර කරන අනවශ්‍ය විදිහට අසීමිත රූප බලන තියෙන ආසාව විවිධ සටහන් සහ වර්ණ මේ ඇහැට දකින්න තියෙන ආසාවත් මිත්‍යාචාරය විවිධාකාර ශබ්ද විවිධාකාර සංගීත රාව කංකර කර්ණ රසායන සංගීත අහන තියෙන ආසාවත් මිත්‍යාචාරය ඒ වගේම ලෝකේ තියෙන ඔක්කොම මේ ගඳ රස පහස ලබා ගන්න තියෙන අසීමිත ආශාවත් මිත්‍යාචාරයක්. ඒ නිසා තමයි මේ ලෝකේ රත් වෙන්න පටන් ගන්න. ඒ නිසා තමයි ලෝකේ දූෂණය වෙලා තියෙන්නේ. සීමාව දන්නේ නැතිකම. ඒ නිසා තමයි අපේ හිතත් දූෂ්‍ය වෙන්නේ. ඒ වගේම අපේ හිතට එන වල්බూరు අදහස් සියල්ලම ක්‍රියාත්මක කරන්න ඕනේ. දකින් දකින් හීනේ කරන්න ඕනේ කියන අපි ළඟ තියෙනනේ. එව්වත් ඔය කාම මිත්‍යාචාරය කිට්ටු වෙනවා. ඉතින් ඒක දැනගෙන ඔක්කොටම රූප බලන්න ආදාව නෑ නේද? කෙනෙකුට රූප බලන්න ආසයි. ඊටගෙන සද්ද අහන්න ආසයි. ඊටගෙන ගන්ධ රස පහතට තියෙන අන්න ඒක දැනගෙන ඒක බොහෝ දෙනා කරනවා තමයි රූප බලන එක ඒක ප්‍රශ්නයක් නෑ. බුදුරජාණන්සේක පැහැදිලිව සඳහන් කරනවා. බොහෝ දෙනා මේ සද්ද රූප බලනවා නැත්නම් කාම මිත්‍යාචාරය කරනවා. මම නොකරන අදිෂ්ඨාන කරගන්න. එතකොට ඒකට කියනවා චිත්තුප්පාද මාත්‍රයක් ඇති කරගත්තා. ඊට පස්සේ ඒ කෙනා ඒ ඇති කරගත්ත මේ චිත්තුප්පාදේ නිසා උත්සාහයක් කරනවා ප්‍රතිසද කර ගැනීමක් කරනවා. වැර ඇරවිවක් කරනවා චන්දං ජනේති වායමති විරියං ආරබති චිත්තම් පක් ගන්නාදි කියලා වැරක් කරන්න ගියාම අර බෙහෙතක් බොන්න පටන් ගත්තොත් සිංහල ක්‍රමේට රෝග ලක්ෂණයට ඒ රෝග ලක්ෂණ වැඩි කරනවා. පළවෙනි බෙහෙතෙන් කරන්නේ රෝග ලක්ෂණ වැඩි කරනවා. ඉතින් ඒ නිසා තමයි තේරෙන්න පටන් ගන්නවා මේ අහිංසකයට මම දැන් රූප බලන්නේ නැති වෙන්න ගත්තට පස්සේ රූප කඩාගෙන එන්න පටන් ගන්නවා ඇහැට. යන යන තැන තමයි පේන්නේ තමන්ට අර විස දනවන කෙලෙස් දනවන රූපමයි පේන්නේ. ඉතින් එතෙන් පටන් ගන්නවා දැන් මෙතෙන් තිබුණට වැඩිය දැන් මේ පරිසරය මට හානි කරයි වගේ. මොකද ඒකට සංවේදී වෙච්ච ගමන් ඒක අපිට හිරියර කරනවා වැඩි වගේ. ඒක නිකන් අර තුවාලයක බේත් දාන ගිලා තුවාලේ සුද්ධ කෙරුවට පස්සේ දානවා වැඩි. වණමුකයක් පෑදුවා වගේ වෙන්න පටන් ගන්නවා. ඉතින් එතකොට මේ වැඩේ ඉන්න අනිකුත් අයගෙන් ගුරුවරයෙක්ගෙන් සාන්තිය ලැබෙන්න ඕනේ. ඒක එහෙම තමයි. මේ වැඩේට බැස්සට පස්සේ වෙනදාට වැඩිය නුරුස්නාගති පහළ වෙන්න පටන් ගන්නවා. මේ නුරුස්නාගති පහළ වීම නිසා බොහෝ විට තමන් තමන් ශාප කරගන්න. නැද්දකින් මම වගේ කාලකන්ණියෙක් මෙච්චරත් හම්බෙලා බලමු මේ භාවනා කරන්න ගියාම මට මේ වෙනද නැති ප්‍රශ්න එන්න පටන් අරගත්තානේ. එහෙම නැත්තම් අපි ළඟ ඉන්න කෙනාට දොස් කියනවා. මේ භාවනා කරන්න අනික් කටිය කිසිම සීලයක් නැහැ. කිසිම චාරයක් නැහැ. ශබ්ද කරනවා. මේ දොස් කියනවා. එහෙම නැත්නම් අපි කියනවා මේ සංවිධානය යන්නේ අප්පා මෙහිට වැඩි ලස්සනට තියෙන තැන නැද්ද ලෝකේ? මෙහෙම මේකේ මෙහෙම මෙහෙම කරන්න බැද්ද? මේක මේ ඇද තැනක් ගත්තේ මොකද පොළොව මට්ටම් තැනක් ගන්න තියෙනවා. මම නටලා පෙන්නන්න තියෙනවා මේ ඇද පොළොව කොහොමද නටන්නේ කියලා. ඉතින් මේ මට්ටම් කරන්නත් හිතනවා. මේ සේරම චිත්තුප්පාද මට්ටමේ ඉන්නේ ක්‍රියාවන්ට වෙන්න ගිය ගමන් වෙනවා ඉතින් කවදා හරි යෝගාවචරය තේරුම් ගත්තොත් මේ සතිය වැඩෙනකොට එන ලකුණු වගේක් මේ සතිය උත්සාහ කරන්න ඉස්සලා මේ එකක්වත් මට අදාළ නැහැ. දැන් වෙනදට වැඩිය මම ඉද්දෙන ගතිය වැඩි. වෙනදට වැඩිය තමන්ගේ දොස් දකින ගතිය වැඩි. වෙනදට වැඩිය අනුන්ගේ දොස් පේන ගතිය වැඩි. මොකද බොහොම සූක්ෂම කණ්ණාඩි කියන දැන් බලන්නේ. වෙනදට වැඩිය බලාපොරොත්තු වෙනවා වැඩි. මට මේ භාවනාවට මේ මේ පහසුකම් එන්න. නමුත් ඒ ඔක්කොටම හේතුව සතිය නිසා හිත ප්‍රනීත වෙලා දැනෙනවා. මට වෙනදට වැඩිය හොඳට සංවේදී භාවය කියලා දැනගෙන මේ උපරිභාව ලක්ෂණයක් කියලා තේරුම් ගත්තා. මගේ தત્ත්වය මගේ අර තිබුණ ගොරෝසු හිත එහෙම නැත්නම් රළු පරළු හිත එහෙම නැත්නම් අශීලාචාර හිත අසමජ්ජාති හිත දැන් පොඩ පොඩ පොඩ පොඩ කෙලෙස් වලට සංවේදී වෙනකොට වින්දට වඩා මේ ලක්ෂණ මත වෙනක මේක උපරි භාව එකක් කියලා තේරුම් අරගන්න ඒක තමයි කමඨාන් සුද්ධ කරන තියෙන ප්‍රධානම අපහසුතාවය ඒ යෝගාවචරයට දැනෙන යෝගාවචර විඳින යෝගාවචර අත්විඳින දේ හැම දියුණුවක්ම යෝගාවචරය පහත් කළා කරනවා. ඒ වෙනුවට මොකද්ද චිත්ත රූපයක් පමණ ඉන්නවා. හරියනවනම් මට මේකයි එන්න ඕනේ කියලා. ඒක අනිවාර්යයෙන්ම තණ්හාමාන දිටි වඩන එකක් වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා යෝගාවචරය ඇත්ත ලියන්නේ බලාපොරොත්තු වෙච්ච දේවල් ලැබීම නොලැබීම පිළිබඳ චෝදනා පත්‍රයක් තමයි කියන්නේ. වෙන දේ වෙන හැටියට ලියනවා නම් එයා මේ උපරි භව පරියාය පිළිබඳව උපරි භාග වාරය පිළිබඳව හොඳ මේරිච්ච ගතියක් ඇති. නැත්නම් ජීවිතේට මුහුණ දෙන්න පුළුවන් පෞරුෂත්වයක් ඇති. ඇති දේ ඇති හැටියට දැනගන්න. ඒ වගේම ඇති දේ ඇති හැටියට ප්‍රකාශ කරන කෙනෙක්. ඒක සාමාන්‍ය මානසික මනසක නෑ. මොකද ඒක මේ ආත්ම නිෂේධනය කරනවා. ඒක නිකන් Taman නිකමෙක් බාටපත් කරනවා. ඒ නිසා අපි ලියන්න කැමති පෙනී පුඹපු දේවල්. අන්ධහර පාන දේවල් ලියන්න කැමතියි. භවනා දෙදකින් දේවල් ලියා ගන්න එයාට අර උපරි භව පරියාය පිළිබඳව උපරි භව වාරය පිළිබඳව මේ ණය විපස්සනාව මේක හරි පැරට දා ගන්න හැටි මේ ඍජු කර ගන්න හැටි දිට්ඨිජ දිට්ඨිජ කම කියන වගේ ඉතින් ඒක ඉතාමත්ම වැදගත් සම්දිස්ථානය පෞරුෂත්ව වෙනසේ ඊට පස්සේ තමයි යා දැනගන්නේ මේ භාවනා ජම්බෙන හැම බාධාවක් වශයෙන් අපි සඳහන් කරලා තියෙන හොඳටම භාවනා වැඩිච්ච වෙලාවක්. අපි භාවනා හරි ගියයි කියලා හිතන හැම වෙලාවකම වෙලා තියෙන්නේ මමයා පෝෂණය වෙලා තියෙනවා. මුගක් වෙලාවට. මාන්නේ පෝෂණය වෙලා තියෙනවා, තෘෂ්ණාව පෝෂණය වෙලා තියෙනවා. නමුත් මට වැරදුනා කියන නැත්නම් මානසික මොනවත් වෙන්නේ නැහැ. ඒතිෙදි කාගෙන ගියා නම් ඊයද්දකීම කවදාවත් අපේ දෙමාපිය අපට දෙන්නේ නැහැ. අපි යාළුවෝ දෙන්නෙත් නැහැ. අපේ ගුරුවරු අපිට උගන්වන්නෙත් නෑ බුදුහාමුදුරුව ඇර. ඒගොල්ලෝ කියන්නේ ප්‍රශ්නයක් ආව පැනලා ඵලයක්. එහෙම නැත්නම් ගැහුව ගහපම් මම බලා ගන්න. පැනු බනපම් මම බලා ගන්න කියන එක තමයි අපේ යාළුවා අපේ නෑද බුදුරජාණන්තේ කියන්නේ එහෙම නෙවෙයි. මේ භාවනා කරන්න ගියාට පස්සේ ওই දුෂ්කරතා ටිකක් පහළ වෙනවා. ඒ දුෂ්කරතා සාධනීය විවේචන වශයෙන් ගන්න. ආස්තික විවේචන වශයෙන් ගන්න එපා. ආස්තික විවේචන වශයෙන් ගන්න. ඒwidetilde යන්න පුළුවන් බලන්නකෝ. අද්ද තියෙනවා තමයි. වේදනාව තියෙනවා තමයි. හිතවිලි ඒ පුළුවන් දෙයේදී කොහොම හරි ඉවසපම් පපුව කියාගෙන තව සතියක් තව චිත්තක්ෂණයක් එන්න. තව ඩිංගිත්ත සතිය වඩ. එන්නේ එහෙම බලන්න ගත්තොත් ඔය කියන එකක්වත් ඇගේ හැප්පෙන දේවල් නෙවෙයි. ඒව නිකන් නිකන් මේදුමක් වගේ තියෙන හේවණල්ලක් වගේ තියෙන මොකද ඒක හරහා යන්න පුළුවන්. අන්න එතනදී තමයි මේ උපරිභාවයට යනකොට තමයි යාට පෞරුෂත්වයේ වර්ධනයක් දැරීමේ ශක්තියේ වර්ධනයක් මලක ප්‍රතිශක්ති කියලා එන්න පටන් අර ගන්නවා ඒක කවදාවත් දල වශයෙන් කීත හැකි භවන හරිය වෙලාවක එන්නේ එන්නෙම වැරදිලා වැරද්ද ජයගත්ත වෙලාව වැරද්ද විනිවිද දැක්ක වෙලාව වැරද්ද විදර්ශනා කරපු වෙලාවක පුංචක් වෙනවා එතකොට හැබැයි කවදාකවත් නෑ කියන්න බැරි විදියට කරන්න කරන්න වැඩි වෙන්න පටන් ගන්නවා ඉතින් ඒ වෙනකොට ඒ ලයිස්තුවේ තියෙන බුදුරජාණන් සඳහන් කරනවා ඒ නීවරණ ධර්ම ටික නිදිමත එනවා අවිද්‍යාව විහිංසාව අවිද්‍යාව වැඩි ලෝභය වෛරය මේ ගුණ ධර්ම මේ වගේ වල ගුණ ධර්ම කියන්න බෑනේ මට කියන්නේ කෙලස් කියලානේ කියන්න තියෙන්නේ. ඒවා මතු වෙන්නෙම මේ සතියේ තියෙන රෝග නිర్ణය කිරීමේ ශක්තිය මතට. තම තමන්ගේ කෙලෙස් ඉස්මතු කරලා පෙන්නනවා. ඒක හරියට කියනවා මේ පිස්සු බලු රෝගේ හැදිච්ච මිනිසෙක් සිංහල වෙදෙක් කාට ගියාට පස්සේ ඉස්ලාම කරන පිස්සු බලු රෝගේ ඇද්දලනවා. මතු කරගන්න ඕනේ. මතු කරන්නේ නැතුව බෙහෙත් අහන්නේ. ඒ නිසා යාට පිස්සු බලු වැඩිවීම සඳහා අවශ්‍ය කරන කැම જાති කන්න දෙනවා. අලු කෙහෙල් අල, පූල්, කයවදම පිස්සු බලු රෝගේ වැඩි වුණාට ඔන්න බෙහෙත් කරනවා. යෝගෙම නයිවිසකට බේත් කරන මිනිස්සයා ලෙඩා තියාගෙන ඉනවා. කොයි වෙලාවකද විස උත්සන්න වේගන එනකොට තමයි ඉතින් බෙහෙත් දාන්න ඕනේ. ඉතින් නෑ මට ඉක්මනට යන්න ඕනේ කිව්වොත් එහෙම දාගෙන ඉතින් ඵලයක් අරගෙන ඔබට ඕනනම් හිටපන්. උත්සන්න වුණාට පස්සේ තමයි බෙහෙත් අහන්නේ. ඉතින් මේ වගේ කෙලෙෂේ උත්සන්න කර ගැනීම සඳහා යම් යම් ක්‍රියාමාර්ග ටිකක් කරන්න ඕනේ. අන්නේ ක්‍රියාමාර්ගයේ මධ්‍යස්ථ උපේක්ෂක කෘත්‍යයක් සිද්ධ වෙනවා සතියේ. කෙලෙස් ඇවිස්සෙන්න පටන් ගන්නවා. මොකද මන්ත්‍රේ මතුනට යකා එන්න පටන් ගන්නවා. ඉතින් අපි හිතුවොත් මේ මන්ත්‍රේ මතුනට යකාවට පස්සේ මේ යකදුර බය වෙලා දුවන්න පටන් ගත්තොත් මොකද කරන්නේ? තොවිලේ නටනකොට දීරියක් වරෙන් ඔඩ්ඩි මැෂින වරෙන් අරයා වරෙන් මෙයා වරෙන් කියලා කියලා. ඉතින් මේක එවෙනකොට සහලවගෙන වේව් ළඟට පරල වේගෙන ඉනවා. ඉතින් ඒකට බය වුණොත් එහෙම ඉතින් තොවිලෙන් නටන්න බෑනේ මේක. මේ යකාට අඬ ගහපු නිසානේ ආවේ. ඉතින් යකා වුණා තිනා වෙනවා එතකොට ඇයි යකෝ මේ උඹ මං ආවට පස්සේ දුවන්නේ කියලා. දැන් මේ යෝගාවචරය බලනකොට ඇයි යකෝ කියලා තමයි කියන්නේ. මේ කතා කරනවා. මම මේ කෙලස් දැක ගන්න ඕන මට මට සල්ලේක පරියය දැනගන්න ඕනේ මට චිත්තුප්පාද පරියය දැනගන්න ඕනේ මට උපරිභාව පරියයට යන්න ඕනේ ඒ කෙලෙසයක් ඉස්සරහට ආපු ගමන් ෆාස්ට් ෆෝවර්ඩ් දාගෙන ඉස්සරහට යන්නේ රිවර්ස් එකට යන්නේ මෙන්න මෙතන එනේ දැරීමේ ශක්තිය එතන එනේ ප්‍රතිශක්තිය තමයි අපිට ශාස්ත්‍රුන් වහන්සේ නමකෙන් විතරයි ගන්න පුළුවන්. එහෙම නැත්නම් කල්යාණ මිත්‍රයෙක්ගෙන් විතරයි ගන්න පුළුවන්. දැන් සත්පුරුෂයෙක්ගෙන් විතරයි ගන්න පුළුවන්. ඒ සත්පුරුෂයා ඒ වෙලාවට පවන් තලන්න දඟලන්නේ කාපං. ඔය ඌ හොඳයි වනේ තව ඉස්සරහට හොඳයි වෙන්නේ. ඔය ටික ටික ටික ටික පුරුදු වෙන්න කියනවා. මේකට කියනවා දැඩි කිරීම කියලා. ඒ ප්‍රතිශක්තිය දීම සඳහා ඒ දැඩි කිරීම සඳහා උදාහරණයක් කියනවා නම් අපි සාමාන්‍ය පොලිස් සේවයේ වැඩ කරන කෙනෙක් හොඳට දක්ෂ වේ කටයුත්ත කරනවා නම් අපි ආව ගන්නවා ස්පෙෂල් ටාස්ක් ෆෝස් එකකට. විශේෂ කාර්ය බල හමුදාවට. අනිවල දෙනවා දඬුවම්. ඒ දඬුවම් කියන්නේ ට්‍රේනින් කියලා කියන්නේ. හොරෙක් ගාවට අහුවෙච්චාම හොරා මොනවද කරන්නේ? ඒක ඔක්කොම කැම්ප් එකේදී ට්‍රේනින් වශයෙන් දෙනවා. දීලා දිවට ගහලා ගහලා ගහලා කටුගම්බි ඇස්සේ රිංගලා මඩකොළුවල දුවවලා පෙරලිලා දෙන්න තියෙන දඬුවම් සේරම දෙනකොට ඒ දඬුවම ලබන්න බෑ ඔතෑනි පොලිස් කාර්යයකට. ඒ සුදුසු ලබක සුදුසුකම් ලැබපු දක්ෂ පොලිස් කාර්යයට විතරයි දෙන්නේ ස්පෙෂල් ටාස්ක් ෆෝස් ට්‍රේනින් එක. ඒක දෙනවා හොම්බෙන් මේ යන්න දෙනවා. දීලා හැදුවොත් ඒ ඒ ඒ ඒ විශේෂ කාර්යබල හමුදාවේ ජාතික වස්තුවක් බාඩු එයා ගන්න ඊට පස්සේ විශේෂ කාර්ය බල වැඩකට තමයි. ඒක තමයි යෝගාවචරය කියලා කියන්නේ නිකම් මේ සුපාරි මේ උමරි පාබා කොමල පපායන සුපාරි වට නෙමෙයි. නිකම් පින්න පොහොල් ගෙඩි නෙවෙයි වැස්සට තෙමෙන්න නැති අවුවට තෙමෙන්න තු හදව පින්න පොහොල් ගෙඩිත් එක්ක මේ භාවනාව කරන්න බෑ. මේක කරන්න යන්න ඕනේ අකාය ළඟට තෝරනට යනවනම් උගුණ ගෙවල් හදනවනම් යක්කුන්න බය වෙලා බෑ. තල්ලේක ප්‍රතිපදාවට යනවනම් කෙලෙස් වලට බයලා බෑ. එන්නේ එන්නේ එන්නේ එන්නේ වැඩෙනවා. එතකොට මේ කෙලෙස් වැඩි වැඩි බරබර කෙලෙස් එන්නේ එන්නේ එන්නේ තේනවා. දැන් මගේ උපරි භාවය වැඩි වෙනවා කියලා. ඒකනේ විනමිතියකට කියනවනම් භාවනා ජීවිතේ බැසර පස්සේ කරදර පොඩ්ඩක් වැඩි වෙන ගතියක් තියෙනවා. කරදර වැඩි වෙනවයි කියලා කියන්නේ ගමන යනවායි කියන එක. ඉතින් උංගව දෙනෙක් කියනවා බලන්නකෝ මම ඒ සතුම් මරමින් හොරකම් කරමින් ඉන්න කාලේ වගේ නෙවෙයි දැන් මේ පිළිවෙලට යන්න ගිය ගමන් බාන්නකො එන තරම් පුදුමාකාර කරදර එන්න පටන් අරගත්තා මේ මේ මේ සාසනෙට විරුද්ධව මායя වැඩ ගියා මායя නෙවෙයි කොන්දපණ නෑ ඒකයි කියන්න තියෙන්නේ එදාස මම දැක්කා ඒ බලංගොඩ ආනන්ද මෛත්‍රී ආමරණ ගිහිල්ලා කියනවා පිරිසක් ඒකේ වැරදිලා කවුදෝ ඒ කියපු කතාවට මගේ නමක් දාලා තිබුණා ඒකයි මට ආටිකල් එක කියවන්න උනේ ඒක වැරදිලා ඉහිලා කියනවා බලන්න ස්වාමීන් අපි මේක නොරකපු සීලයක් රකින්න යනකොට නොසිතූ දානයක් දෙන්න ගියාම පුදුමාකාර කරදරයකට පටන් ගන්නවා. මේ ස්වාමීන් කියනවා ඔව් ඒක නම් ඇත්ත තමයි. හොඳ වැඩ කරන්න ගියාම බාධා තමයි. හැබැයි විපස්සනා වෙදී ඇර. විපස්සනා දෙයක වෙන්නේ මොකද යන්නේ දැනගෙන. විපස්සනා කරනකොට දැනගෙන යන්නේ එන්නේ එන්නේ එන්නේ ටාස්ක් ෆෝස් එකේදී දෙන ට්‍රේනින් එක තරයි. බැරි කට්ටිය මගදිම හැලෙනවා. එනිසා උපරි භාවයට තමයි යනවයි කියලා කියන්නේ. මේ අනුන් ඉසాత බැඳගෙන අල්යෝ යම්මෝයි කියලාගෙන විලාපනගෙන දේවල් දිහා බලලා දැක්කේ නෑ වාගේ. ඇහුනේ නෑ වාගේ. දැනුනේ නෑ වාගේ. ඥානේ නෑ වාගේ ගාලල්ලා වාගේ. ඉන්න පුළුවන් නම් භාවනා හරි. මෙව්වට පෙස්සල් ලියන්න උඩ පනින්නයි දඟලන්නයි පටන් අරගත්තොත් මාරයා නික හොලොප් පොලොප් පොලොප් පොලොප් ගාලා hina වෙන්න පටන් ගන්නවා. මේමත් જાතියක්. මුම් මේ කෙලෙස් එනකොට දුවන දිවිල්ල හැටියට බලනකොට මුන්දලාට මේ විපස්සනා කියන නම තේරෙන්නේ නැහැ. නිසා උපරි භාගයට යනකොට බලාපොරොත්තු යන්න ඉස්සලා ඉස්සලා ඉන්නේ සාමාන්‍යයෙන් ඔය භූමාටු දෙව්වරු අරේ මේ පස්සේ පස්සේ තමයි හොඳ හොඳ බරබර කට්ටිය එන්නේ. එළිවෙන යාමෙට තමයි හොඳ හොඳ දෙල්ලම් තියෙන්නේ. ඒක මේ උපරි භාව පරියාය දන්න කෙනාට තේරෙනවලු අම්මට්ටමන ගියාට පස්සේ මේ කවදාකවත් නැත්තරම් මේ කරදර එන්නේ මේ ජීවිතේම නිවන් දකින්න නිසායි කියලා. එයා ඒකට කරදර වලට සාදර වෙනවා accounts balance කරන්න හදන්නේ. ඉන්න හරියක් වරි. එයා කවදාකවත් ඒක මේ කාටවත් දොස් කියන්නේ යන්නේත් නැහැ. එයා බලනවා මගේම සතියෙන්, මගේම සද්ධාවෙන්, මගේම සීලයෙන්, මගේම වීරියෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් කාගෙන ඉන්න පුළුවන්ද කියලා. ඒක කාටවත් තේරෙන්නේ නැහැ. ඒ කාගෙන යන කාගෙන ඇවිල්ලා මේ ලාභෙට මේ වැඩේ කරන්නේ. සත්කාරයට සම්මානයට සිලෝකයට මුදලට මේ Tamanට මේ සංසාරේ තියෙන දුක තේරුම් ගන්න මේ හයිය හත්ති තියෙන වෙලාවේ මේකට මුණ දෙන්නේ නැතුව මේ වගේ කර ඇරලා ගිහිල්ලා එන්නේ එන්නේ වෙන්නේ වයසට යන එකනේ එන්නේ එන්නේ එන්නේ ලෙඩ වෙන එකනේ. එන්නේ එන්නේ මරණ ඇඳේ ඌව කරන්න බෑනේ. ඒ නිසා මට හයිය හති තියෙන වෙලාවේ එන ටික වරෙන් කියනකොට එන්නේ ඒ ඒ අර කෙලෙසේ එනකොට ඒ කෙලෙසේ එන්නේ හොඳ වෙලාවට කියනකොට මාරය අපිත් එක්ක මේ උරුට්ටුවට එන ගතිය අඩු වෙනවා. ගහලා වැඩක් නැහැ නේ කබරයට ගැහුවා වගේ. මොනවා කරත් හරියන්නේ නැහැ. ගහන ගහන බෝලෙට ඌ බෝල තෙල්ලම් කරන්න හැටි දන්නවා. අන්නේ මට්ටමට යනකොට උපරිභාවයේදී තමයි තේරෙනවා මේ කෙලෙස් අනිවාර්යයෙන්ම තමයි ළඟ තියෙනවා උගුරට වඩා බෙහෙත් බීලා බෑ. ඒ වගේම අල්ලපු ගෙදර කට්ටිය දීපු බෙහෙත් මට බීලත් බෑ. එතකොට මේ ගුණාට දීපු බෙහෙත් කරත්තකාරය බීලා කරත්තකාරය දීපු බෙහෙත් ගුණාට දුන්නාට පස්සේ කුරේ කිවිලා වගේ භාගයට කුරේ යන්නේ අඩ අඩ වාහනයට කියලා වෙන්නේ. අද වෙලා මුළු භාවනා ලෝකෙම ඉන්නේ ගුණාට තිබ්බේ කරතකාරය බීලා. කරතකාරය තිබ්බේ ගුණා බීලා. කකුල යන්නේ අඩ වාහනයටමයි යන්නේ. මොකද අර ගුණාට දීලා තියෙන කුරේ දවුත් උනාට දෙන බේත් ඌ බීලා මේ කරත්තකාරය බීලා ඒක. ඒ කියන්නේ මේ ඇඩ්වර්ටයිස්මන්ට් වල දුවන ලෝකයක් නෙ තියෙන්නේ. Tamange අවශ්‍යතාව වෙන්නේ කවුරු හරි ඇඩ්වර්ටයිස්මන්ට් දෙක දෙපාරක් පෙන්නපු ගමන් පොලිමේ යනවා ගිහිල්ලා ගන්න මොකට ගන්නවද? ඒ අක්ක මොනවටද මේ ඇඩ්වර්ටයිස් කරන්නේ මොකක්වත් හැංගීමක් නැහැ. මේ ලෝකයා නිකන් රූකඩ නටවන්නේ රූඩේ ඉඳලා නූල් නටනෝට යට තියෙන රූකඩේ පේන්නේ නිකන් මේ පණ තියනවා වගේ. උඩින් ඉන්න එක පේන්නේ මේ නටවිල්ල පේන්නේ රූකඩේ විතරයි පේන්නේ. නමුත් මේ උපරිභාව පරියාය නැත්නම් ඒ වාරේ දන්න කෙනාට තේරෙනවා මේ බුදුහාමුදුරුවොත් එක්ක යන මේ ගමනේ මේ කාටවත් කලර්ස් පෙන්වන්නවක්වත් ලාභ සත්කාර සම්මාන සිලෝකවත් හම්බ වෙන එක නෙවෙයි ප්‍රශ්නේ ආපු වෙලාවේ ප්‍රශ්නෙට මුණ දීපන් කරාරින්න එපා ඉතින් එතකොට යා තුල තියෙන ක්‍රෝධ උපනාහ ඒ කියන්නේ සාමාන්‍ය වෛරය බද්ධ වෛරය ෂටගති මායාවී ගති වංචනික ගති ඊර්ෂ්‍යා, ක්‍රෝධ, මාන ඔය එනකොටම Taman ළඟ මතුවලා එනකොටම ඒවදී ආ දකින්නේ හරියට මැණික් අහුලන කෙනෙක් වගේ. මම කොච්චර කිව්වත් මයි ළඟ ඊර්ෂ්‍යාව තියෙනවා. මම කොච්චර කෙරුවත් මයි ළඟ ක්‍රෝධය තියෙනවා. මයි ළඟ කොච්චර කෙරුවත් මේ ෂටගති මායාවී ගති තියෙනවා කියලා එයා බොහොම සන්තෝෂෙන් කියනවා ඒක. වසංගණ්ඩ යන්නේ. ඒ තමයි අර පෘථග්ජන භූමියේ ඉක්මවලා ආර්ය භූමියට යනකොට එයා පැහැදිලිවම බලනවා මේ මතුවෙච්ච කෙලෙෂේ කාට හරි කියලා. ඒක ඉවර වෙන දන්නේ යන්න මිසක්ක වසංගණ්ඩ යන්නේ නැහැ. අපි මම හිතන කවුරුත් වගේ දන්නවා ඇති අපේ රේරුකාණේ අපේ චන්ද විමුණ ස්වාමීන් වහන්සේ. ඉතින් ඒ ස්වාමීන් වහන්සේට මේ කන්නාඩි කුට්ටමක් කර දෙන්න හරි මොකක් හරි සම්බන්ධ වෙච්ච මහත්ෙක් මට කියනවා. මට පුදුම සතුටක් ඇති වුණා ස්වාමීන් වහන්සේ මේ වගේ ස්වාමීන් වහන්සේ නමකට මේ ඇහි ඔපරේෂන් එකක් කරන්න ගිය වෙලාවේදී ඉතින් මම බොහොම සන්තෝෂෙන් කරා ඔපරේෂන් එක ඒ දවස්වල දැන් වගේ දැන් පැය දෙකෙන් තුනෙන් කරනවා ඒ මේ ක්ලාස් කන්ටැක්ට් ක්ලාස් දාන එක ඒ දවස්වල ටික කල් තියාගෙන ඉන්නවා මේ සාංශ ඔපරේෂන් එකට දාලා ඉතින් දැන් යනකොට මේ සාංශේ නැගිටලා මේ මහත්තයා ගියාට පස්සේ ගොල්ලෝ බලන්නකෝ මහත්තයෝ මට වෙච්ච දේ කියලා අපි මේ රේරුකන් ස්වාමීන් කරලා ඉතින් මේ මාත්‍ය බොහොම ආසාවෙන් ඇහුවලු මම අවුරුදු 7ක් මගේ හිත බැලුවා කවදාවත් තරහ ගියේ නෑනේ මම ඒ නිසා හිතේ පුදුම සතුටකින් මට තරහ යන්නේ නෑ කියලා නමුත් මාත්‍ය මේ ඔපරේෂන් එකට වතුර බොන්න දෙන්නේ නැතුව සිහි නැති කරලා නැගිට්ටට පස්සේ පුදුමාකාර වතුර තිබහක් ආවලු මම හිතන්නේ නර්ස්ට කතා කරලා කිව්වලු දරුවා වතු ටිකක් දීපන් කියලා. ඒ දරුවා කිව්වලු දොස්තර මහත්තයා දෙන්න එපයි කියලා තියෙනවා. මට තරහ ගියානේ. අවුරුදු 7කට පස්සේ මට තරහ ගියයි කිව්වලු. ඉතින් මේ මහත්තයා මට ඇවිල්ලා කියනවා සාංශ මේ ලෝකේ ඉන්න කාටද එවැනි ප්‍රකාශයක් කරන්න පුළුවන් අවුරුදු 7ක් තරහ ගියේ නැහැ. ගිය පළවෙනිම තරහ කාට හරි ප්‍රකාශ කරනවා. මේක නැති කරන්න නම් ඔච්චරයි කරන්න ඕනේ. මට තරහ යන්නේ මට ඒක පොඩ්ඩක් වැරදිලා printing mistake එකක් මට ආය යන්නේ නැහැ කිව්වට වෙන්නේ නැහැ මේ තරහ ගියානේ ඉතින් වගේ අපි බලන්න ඕනේ අපිම කරන වැඩවලදී අපිම හැතිරෙන වෙලාවේදී කොතනද මට ක්‍රෝධය එන්නේ මේ ගැන මොකක් හරි එක ගැලනවා උපනායකන බද්ද වෛරයක් ඕකනම් අල්ලපු ගෙදර පරට්ටි නම් ඉතින් හැරෙන්නේ ඉතලා පරට්ටිත් එක තරහයි අල්ලපු ගෙදර නිසා ඉතින් මේ වගේ අපි ළඟ ඒ වගේ අර බද්ධ වෛර කියලා කියන්නේ. බැඳිච්ච වෛර, උපනා ගුණමක්කම. මකු මකු ගතිය කියන්නේ කවුරුත් ලස්සනට වැඩක් කරගෙන යනකොට කිසි දවසක අගය කරන්නේ ඒක පහත් කළා කතා කරනවා. ගුණමක් කරලා. ඒකේ මායාවී ගතිය තමයි ළඟ නැති ගුණ ඌ අපෙන්නට හදනවා. ඉතින් ඒක තමයි ඔය අපි ප්‍රසන්ටේෂන් කරනකොට කරන්නේ. ඇඩ්වර්ටයිස්මන්ට් කරනකොට කරන්නේ මොනවත් නැති ගුණයක් අරගෙන මේක මතු කරලා පෙන්නනවා. පෙන්නුවට පස්සේ ඒක මිනිස්සු වැඩි ගාණක් ආවොත් මම හිතනවා වැඩියෙන් මට ලකුණු හම්බ වෙනවා කියලා. වැඩියෙන් ලකුණු හම්බ නැහැ වැඩියෙන් කෙලස්. වඩ ගෙවන්න වෙනවා කවදා හරි. ඇති දේ ඇති හැටියට තියෙන එක නෙමෙයි තියෙන්නේ. ඒ වගේ තමයි ළඟ තියෙන ගති දුර්වචකම එකට එක කියන ගතිය මේ තේරම අර සතියට තමන් විශේෂයෙන්ම විවේචනාත්මකව බලන ගතිය නැත්තම් මේ choiceless awareness කියලා කියන්නේ එනදී හොඳ නරක බලන් දෙපා. හරි වැරදි බලන් දෙපා. සාධාරණ අසාධාරණ බලන්න බෑ. එන දෙයට එන්න අරින්න. විනිශ්චය කරන්න නැතුව ආන්නේ දෙය කරන තමන්ට උපරි භාව පරියායට යනකොට තේරෙන පටන් ගන්නවා ඉස්සර මම මේවා ගණන් ගත්තේවත් නැහැ. මගේ පොඩි දෙයක් ආවට ගණන් ගන්න. දැන් ඒක එනකොට මේක තීරුම් ගන්නේ ඒකත් හොඳට මතක තියාගන්න. දැන් මට මේ මේම වෙනකොට මට තරහක් යනවා. මට ಗುಣමක්කමක් එනවා. මට ඊර්ෂ්‍යාවක් එනවා. එහෙම නැත්නම් අනුන්ගේ ගුණ පහත් කළ කතා කරනවා. මේක මම නෙවෙයි. මේක මගේ නෙවෙයි. මේක මගේ ආත්මේ නෙවෙයි. හැබැයි මේක එහෙම එන්න දුන්නොත් මේකෙන් මට කෙලෙස් උපදිනවා. ඒ එන කෙලෙස්ේ නොඋපදවි යන්න නම් ඒ පරිසරයේ එනකොට ඒ ආසන්න කාරණා එනකොට තද වෙනවා කෙලෙස්. එහෙම නැත්නම් තරහා යනවා, ඊර්ෂ්‍යා එනවා, ක්‍රෝධය වෙනවා. මේක චිත්ත නියාමයක්. ඇයි මේක මම කරගන්නේ? ඇයි මේකට මම පශ්චාත්තාප වෙන්නේ? ඇයි මේක මගේ ආත්මය කරගන්නේ කියලා ඒක චිත්ත නියාමයක් ස්වරූපෙන් දකින්න පුළුවන් නම් කෙලේශයක් වෙන්න ඉඩ තියෙන දේ කෙලේශයක් වෙන්න ඉස්සල නියපොත්තෙන් කරලා දාන මට්ටමේ තේරුම් ගන්න පුළුවන් මේක කාටත් වෙන දෙයක්. ඒ නිසා මේක මම කියන්න එපා මගේ කියන්න එපා ආත්මීය කරගන්න එපා. මේ පරිසරය આવොත් එනවා. දැන් මේ ආපු වෙලාවේදී බලන්න මේ මේ මේ නරක ගුණේට මේ පරිසරේ නැතුව ඉන්න බෑ. ඒක ආවට පස්සේ දැන් මේක මම කියාගත්තොත් මගේ කියාගත්තොත් මගේ ආත්මේ කරගත්තොත් මට හරි ලැජ්ජාවකටපත් වෙනවා. නමුත් මේක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි හේතුඵල ධර්මයක්. මේ මේ පරිසර සාධක මේක එනවයි කියනවනම් ඒක එන වෙලාවේදී ඒකට මනස සකස් වෙන හැටි ඒ හිත කරදර ගන්න හැටි මෙතෙක් කල හොරෙන් මේක බෙදාගෙන කාපු හැටි දැන් එනකොටම මේ එන්න හදන්නේ කෙල් ගහ කන්නද පොල් ගහ කන්නද කියලා අල්ලන්න පුළුවන් ගතිය වැඩි වෙනවනම් විශේෂයෙන් අනුන්ගේව බලන්න යන්න එපා මෙතන. මේක මහා භයානක වැඩක්. කාට හරි තරහ යනවද කේන්චරද කියලා බලන්න ගිය ගමන් අනවශ්‍ය අකුසල කර්ම. මේ මේ කතා කරන තමන්ගේ චිත්ත සංතානයකට. තමන්ගේ චිත්ත සංතානයේ මතුවෙන මතුවෙන අය පේරවන. ඉරියනවා උපරි භාවයයි. උපරි භාවයට යනවා මට ඉස්සර ගණන් ගන්න නැතුව හිටපු දේවල්. පුංචි විස බීජයක් එනකොට පවා මම ඒ ගැන සැලකිලිමත් වෙනවා. එතකොට මේ අර චිත්තුප්පාදේ පිහිටුපගෙන අර විතරයි මේ කරන්න පුළුවන් නැත්නම් ලැජ්ජාටපත් වෙනවා. චික් මටත් මෙහෙම වෙනවනේ කියලා. අපිත් මේ තිල් අරගෙන නේද ඉන්නේ අපිටත් එහෙම එන්න පුළුවන්ද කියලා ලැජ්ජාට බඳතරේ මුලින්ම කුසල ඡන්දේ පහල කරපියක් කරනවා නම් මේක එනකොට පේනවා මේ යකාට අඬ ගහපු නිසායි මේ ආවේ වතුර වුවට පස්සේ යකා එනවා දැන් යකා ආවට පස්සේ බය වෙලා දුවන්න එපා මේක ඉන්නේ භාවනා මේ පිරිසිදුවක් එහෙම නැත්නම් මේ සල්ලේකයක් මේක කෙලස් කැපීමක් කියලා මේ උපරි භාවයටපත් වෙනකොට යාට පේනවා ඕනේ නම් මේවා වසංගාගෙන නෑ මම නෑ මට කෙලස් නෑ මම බොහොම සුද්ධවන්තේ සාදර ස්ථාන්තුවරෙක් කියලා ඉන්න පුළුවන්. නමුත් Taman රවට්ට ගැනීම විතරක් වෙන්නේ. මේ ලැබිච්ච බුද්ධ ශාසනේ ඊතානි රුක්ක මූලානි ඊතානි ශුඤ්ඤාගාරානි ජායත චුන්ද මහපමාදත්ත කියලා බුදුහන් කර ඔන්න චුන්ද සීනවත. ශුඤ්ඤාගාර මෙන්න ගස්මුන් තිනවා භාවනා කරපියව. කෙලස් කබ්බපියව. ධ්‍යාන වඩපියව කියන්නේ ඔය කෙලස් ටික මතුවෙන වෙලාවේ පමා වෙන්න එපා කාටවත් බාර දෙන්න එපා. මත් බුදු ශාසනේ කරන්නම් කියන්නේ නැහැ. ඒක යනවනම් ඒක තමයි බුදුහාමුදුරන්ගේ අනුශාසනාව කියන්නේ. අයහති තියෙන වෙලාවෙ මේක කරගන්න ඕන. එහෙම නැතුව අපේ සාමාන්‍ය ෂටමනස කියන්නේ හිමීට වසංගන. ඒක මේ පැත්තකට දාලා අපි සුද්ධවන්තයෙක් වශයෙන් පෙනී සිටින්න හදනවා. ඉතින් සමහර වෙලාවට එහෙම කරන්න වෙනවා. සමහර වෙලාවට මේ සමාජයක ඉන්නකොට අපිට ඔය භාවනා කරන පිරිසක ඉන්නවා වගේ අපිට විවෘත කතා කරන්න බෑ. ඒක ඉතින් පෙරකට අකුසල කර්ම. නමුත් යම් වෙලාවක අපිට කතා කරගන්න පුළුවන් නම් බුදුහාමුදුරේ ඉන්නවා, බුද්ධ ශ්‍රාවකයෝ ඉන්නවා, අපි වගේ භාවනා කරන අය ඉන්නවා, චිත් චිත්තුපාදේ ඇති කරගත්ත කට්ටිය ඉන්නවා කියලා කියන්න පුළුවන්. ඒ කියවනෙන් තමයි මේ වැඩේ සම්පූර්ණ වෙන්නේ. ඒ කියන්නේ ඒක පිළිබඳව වචන කීපයක් කියනවා නම් තමයි මේ විදිහට තමන්ට තමන්ගේ ඊර්ෂ්‍යා ගතියක් මතුවෙනවා. මයිත් එක ඉන්න කෙනෙකුට පුදුම ලාභයක් ලැබුණා, සන්තෝෂයක් ලැබුණා. එහෙම නැත්නම් අපි හිතමු ජයග්‍රහණයක් ලැබුණයි කියලා. දැන් ලැබුණාම මට নিকමට වගේ හිතෙනවා. ඊර්ෂ්‍යාව. දැනෙනකොටම Tamanට ඒක වැටහුණා නම් ඒකෙන් මොකද්දෝ හිතට ධෛර්යයක් ලැබෙනවා. ඒ කෙනාටම නොඋනත් වෙන කෙනෙක් ළඟට ගිහිල්ලා කියන්න පුළුවන් නම් මට මෙන්න මෙහෙම ඊර්ෂ්‍යාවක් ආවා. ඉතින් අර කෙනා ආවි ඇයි උඹ මට කියන්නේ? නෑ නෑ මට කවුරු හරි කිව්වේ නැත්තම් ඒ ඒ ජවනිකාව સમાપ્ત වෙන්නේ ඒ ජවනිකාව ඉවර වෙන්න නම් ඒ Tamanට ඇතිවෙච්ච වෙනස කියන්න ඕනේ. ඒකට කියනවා සාකච්ඡානුගහිතය කියලා. ඒක තේරුම් ගන්න කෙනෙක් හිටියොත් ලොකු පිනක්. ඒ කියමනෙන්න ලොකු සාන්තියක් ඇති වෙනවා. ආන්නේ විදිහට කියවන්න පුළුවන් නම් පෙර පිනක් කරලා තිනවා. අපි ඉන්නේ සත්පුරුෂයන් අතර, අපි ඉන්නේ ශාසනයක් තියෙන කාලේ, අපි ඉන්නේ ගුණවතුන් අතර. ඒ කියමනෙන් තමයි ওই උපරි භාවයේ අනේකේ බල්ල කට්ටය අල්ලන්නේ. නැත්තම් ගියේ පාර ආයෙ ලෙසලා වැටෙනවා. ග්‍රීස් ගහ නගපු එකා වගේ ලෙසලා වැටෙනවා. අල්ලන්න පුළුවන් වෙන්නේ ඒක අහන්න කෙනෙක් ඉන්නවනම්. ඒ වගේම තමන්ට පුළුවන් වෙන කෙනෙක්ගේ කතාවක් අහන්න පුළුවන්. අපි කවුන්සලින් කියලා කියන්නේ. එහෙම නැත්තම් ෆ්‍රී නිකන් සාමාන්‍යයෙන් උපදේශනය කියලා කියන්නේ. ෆ්‍රී ඇසෝෂියේෂන් කියලා කියන්නේ. ඕක තමයි සිද්ධ වෙන්නේ. වැරදි කරපු එක අනිත් එක නම් දිව පාපොච්චාරණයක් කරනවා. මෙයා උසස් නිසා නෙවෙයි. ඒක ඕනේ නැහැ. අහගෙන හිටියොත් විතරක් ඇති. අහන්නේ උපරිභාවයේ වෙනවනම් අපි එකට යනකොට සංසාරයකට ඉන්න ඇති කවදාද ඒකයි අපිට මේ වගේ හම්බෙලා කතා කරන්න පුළුවන් වෙන්නේ. ඒකට උදව් කරන්න. හැම කෙනාටම මේ විදිහට උදව් කරන්න. ඒකට තමන්ට උදව් ඉල්ලන්න වෙනවා. දෙන්නත් වෙනවා. එතන සිටුවේ මේ ගනුදෙනුව. ඒ කියන්නේ මගේ වැරද්දක් වෙච්චාම බය නැතුව මට කියන්න පුළුවන් කෙනෙක් හම්බ වෙනවනම් ඒක නෑකමට වැඩිය ලොකු ඕනෑකමක් කියලා කියයි. අපේ ලේ නෑකම ඒක නෑ. මේක තමයි තරුණ පිරිසට උඟක් අඩුවද. ඒ තරුණ පිරිසට වැරද්දක් වෙච්චාම ගිහිල්ලා කියන්න හිත දෙන්නෙත් නෑ. ඒකේ මම දැකලා තියෙනවා විශේෂයෙන් මේතන මේක තරුණ කෙල්ලන්ට මේ පහසුකම නෑ. භාවනා කරලා කමඨාන් සුද්ධ කරගන්න වෙලාවක් නෑ. මොකද වැරදි වෙලා කිව්වොත් අනිත් එක නෑ වැරද්ද වැරදි විදිහට පාවිච්චි කරන්න පුළුවන්. අයි මේ මට ඇවිල්ලා කියන්නේ කියලා. ඒ නිසා ඒක වරදවා තේරුම් ගන්න නැති උසස් කෙනෙක් හම්බ වෙනවයි කියන එක පෙරකල පිනක්. නිසා අපි ඒක දෙන්නත් ඕනේ. කවුරු හරි එහෙම ඇවිල්ලා කියනවනම් එයා භාවනා කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් ඒකට වුන්කම් දීලා තමන්ගේ මතේ කීත හැකි උදා ඔක මට වුණා නම් මෙන්න මෙහෙම තමයි වෙන්නේ කියලා. හැබැයි මත ප්‍රකාශ නොකරත් කියනකොටම වැඩේ සිද්ධ වෙලා ඉවරයි. ඒ කියමනේ ඒක වාෂ්පීකරණය වෙනවා. ඊට පස්සේ ඒ විදිහට යම් කිසි කෙනෙක් තමයි උපරිභාවයට යන මේ මේ සාසනෙම තමයි මේට වැඩිය මොකුත් බලාපොරොත්තු වෙන්න එපා මේ අපිට හම්බෙලා තියෙනට අඩුව කැඩුවොත් එයි මොකක්වත් හම්බ වෙන්නේ මෙච්චරමයි ආනේ ඉතින් ගියාට පස්සේ තමයි තේරෙන පටන් අර ගන්නවා බුදුසෙනාසී ඊට පස්සේ නිබ්බාන පරිනිබ්බාන පරියායට සඳහන් කරලා තියෙනවා මාන්නේ මඩ ගෙරිලා ඉන්න එකෙක් තවත් විශාල ඒ මඩවලේ මෙట్లా ඉන්න තව කෙනෙක් දැකලා ඌකේ අනුකම්පාවෙන් ඌව කොට දානවා කියන කවදාවත් වෙන්නේ නැහැ මහන්නේ. ඉස්සලා උඹ වීලි තැනකට ගිහිල්ලා මඩේ ඉන්න කට්ටිය කොට දැම්මොත් ඒක වෙන්න පුළුවන් දෙයක්. අන්න ඒ වගේ තමයි බුදුරජාණන් සඳහන් කරලා තියෙනවා තමන් අදාන්ත වෙඳගෙන. ඒ කියන්නේ කෙලෙසයක් එනකොටම කේන්ති අරගෙන මට්ටමකින් ඉන්නකොට තව කෙනෙකුට සාන්ත දාන්ත වෙන්න උපදෙස් දෙන්න යන්න එපා. දෙන්නට වැඩක් කරන්නේ නැහැ, වැඩ වෙන්නේ නැහැ. ඒක නිසා තමන් ඒ වෙලාවේ මතක තියානින්න මම අදාන්තව ඉඳගෙන අනුන්ට උපදෙස් දෙන්න පටන් අරගත්තොත් ඒ වෙලාවේ මේ උසාවි කූඩුවට නැගලා මම විනිශ්චයකාරවරයා වගේ සුප්‍රීම කෝට් එකේ වැඩක් වෙන්නේ ඒ ඒ ඒ නඩුව නිකන් අහක යනවා කල් යනවා. එහෙනම්කොට ඔබ තීන්දුව කරගන්නේ මේ අදාන්ත භවයේ ඉඳගෙන මම කරන හැම විනිශ්චයක්ම හැම උපදේශයක්ම මඩේ ඉන්න එක තව මඩේ කෙනෙක් උස්සන්න හදනවා වගේ මට මේ වෙලාවේ දාන්ත දාන්ත වෙන්න පුළුවන් නම් එහෙම නැත්නම් මේ මිනිස්සයා ප්‍රශ්න ඇවිල්ලා කියනකොට කිපෙන්න එපා ඒ ගොඩේ හදන කෙනෙක්. අදාන්ත වෙන්න එපා. සාන්ත දාන්ත වුණොත් ඒ සාන්ත දාන්ත භාවයේ හරහා ගන්න තීන්දුව yaadෙනවා. අල්ලලා යනවා නැත්තම් වෙන්නේ නැහැ. අපි ඔය ගන්න හුඟක් තීන්දුව. අපි අපි ඒ වෙලාවේදී නිකන් විනිශ්චයකාර পদවියක් උකහා ගන්න. ඔව් ඔව් මම තමයි ඒක විනිශ්චය කරන්න පුළුවන් එකනයි කියලා. නමුත් කවුද සුදුසුකම දෙන්නේ? සුදුසුකම දෙන්නේ තණ්හා මාන දිට්ඨිය වලින් විතරයි. තමන් මගේ විනිශ්චයකාරයක් කරගන්නේ මගේම තණ්හාව නිසා, මගේම දිට්ඨිය නිසා, මගේම මාන්නය නිසා. නමුත් අපිට කියන්න පුළුවන් නෑ මට විනිශ්චයකාරකම නෑ මම ජූරියේ ඉන්නම්. ඔයගොල්ලෝ කියන්න මම මගේ මතය ප්‍රකාශ කරන්න. අන්න ඒ විදිහට ඒ අදාන්ත විඳගෙන දාන්ත සාන්ත දාන්ත කරන්න බෑ. තමන් සාන්ත දාන්ත වුණොත් සාන්තදාන්ත උත්තරයක් දෙන්න පුළුවන්. ඒ නිසා භාවනා කරන නිවනට යන එක නා අදාන්ත වෙන්න බෑ. අවිනීතව ඉඳගෙන විනීත කතා කතා කරන්න බෑ. විනීත උපදෙස් දෙන්න බෑ. Taman තියෙන Taman මේ තම මේ මේ ශික්ෂාපද මම සමාදන් වෙනවා කියලා කිව්වට පස්සේ ඒ ශික්ෂාපද වල මට්ටමට ජීවත් වෙන්නේ නැතුව අපි මේ බාපණයක් දාගත්ත පමණේ සුදු රිදී ඇඳගත්ත පමණින් ඒ ශික්ෂා අනුව විනයනේ වෙන්නේ නැත්නම් නිකාම්ම නිකම් මේක සිවිලබ්බත පරාමාසයක් වෙනවා. අද සාසනේ අද භික්ෂුන් වහන්සේලා දිහා බලනකොට සමස්තයක් වශයෙන් ඒක දකින්න තියෙනවා. ඒගොල්ල හරියට අයිතිවාසිකම් සටන් කරන මේ මේ මේ මේ නිකායේ අයිතිවාසිකම්, මහායාන අයිතිවාසිකම්, තේරවාද අයිතිවාසිකම්, හීනයාන අයිතිවාසිකම්, අරනිකායේ මේ නිකායේ උපසම්පදා මේ අයිතිවාසිකම් කරන එක නෙවෙයි තියෙන්නේ. ඔබ යම් සීලයක් සමාදන් වුණා නම් ඒ සීලයට මට්ටමට ජීවත් වෙන්න බලපං. සමාදාය තික්කති තික්ඛපදේසු. දන්න සිල්පදේ රකින්න නැතුව ශිල්පත ගොඩක් ඔළුවේ දාගත්තයි කියලා කිව්වට පස්සේ මොකට වඩුව ආයුධත් එක්ක පොර බැදිල්ලක් වෙන්නේ. ඉතින් ඒගොල්ල තව කාට හරි දෙන්න ගියාම කවුද අහන්නේ? මේගොල්ල මේ ඔලෝ ලෝගුවක් පොරගත් එක විතරනේ කරලා තියෙන්නේ. ඉතින් ඒක තමයි අද අම්මලා තාත්තලාත් කරන්නේ. ඒක තමයි අධ්‍යාපන දෙපාර්තමේන්තුව කට්ටියත් කරන්නේ. හමුදාය කට්ටිය ලෝගු පොරවන කරන්නේ එච්චරයි. නීතිඥයොත් කරන්නේ එච්චරයි. ඒගොල්ල කිසියම් ඇතුළතින් ලැජ්ජ බයක් නැහැ. හැබැයි මහා ලොකුවට අධිකාරී ශක්තියක් නිලබලයෙන් අරගෙන අනුන් ඉදිරි පිට ස්වභාවික කාරණ තේරුම් කරලායි දෙන්නේ තීන්දුව උදහස් විත්තිකාරයෝ පැමිලිකාරයෝ සියලු දෙනාමත් නිදහස් කියලා ඔන්න කැකිල්ල රජු වගේ දෙනවා තියෙන්නේ. නිකම් විකාරයක් විතරනේ. ලෝකේ හරහා බලන්නේ නිවුස් රීල් එක අරගෙන. විනිශ්චය කරන්න සුදුසුකම් මොකක්ද උන් දැකලා ගන්නේ. කවුරු හරි බලව බලව බලයක් තියෙනවා. ඒක ඇනකට දාගත්තට පස්සේ කෙලෙස් වැක්කෙන. කෙලෙස් වැක්කෙන ගුණයක නෙවෙයි. අපි පැත්ත කියන එකට නොගුණේ කියලා. නොගුණ කියන්නේ පිස්සු. පිස්සු මේකට කියන්නේ vested interest. අපි පටව ගන්නවා. මට මේ මේක විනිශ්චය ගන්න ශක්තිය තියෙනවා කියලා. එහෙම වුණොත් අවිනීතයි. ඔලමලයි. තමයි සුවිනීත වෙන්න තමන් ගත්තනම් මම දෙමාපියෙක් තන් දෙමාපියෝ කළ යුතු දේවල් කියවන්න බුදුහාර මොකද්ද කියලා තියෙන්නේ කියලා. ගුරුවරයෙක් නම් ගුරුවරයා කිය යුතු කණ්ඩික් කියව ගන්න. ඊට පස්සේ බලන්න ඒ අනුව කටයුතු කරනවා. ඒක එහෙම නැත්නම් මේ ගුරුවරයෙක් කියලා කියන්නේ පව් කරගන්න අවස්ථාවක් නෙවෙයි. දෙමාපියෝ කියන්නේ පව් කරගන්න අවස්ථාවක් නෙවෙයි. ඒකට තියෙනවා නීති පද්ධතියක්. ඒ නීති පද්ධතිය වැඩ කරනවා විනීතව කටයුතු කරනවා. ඒ වගේම තමයි තමයි අපරිනිබ්බුතෝ නිවන් දකින්න නැතුව නිවන මෙහෙම මෙහෙම කරපන් කියලා කාටවත් කියන්න ගියාට ඒක නිකන් කක්කොටු බණක් වෙනවා. ඒක නෑ වැඩි <coughs> වැඩි බණක් වෙනවා. එහෙම නෙවෙයි. පොඩ්ඩකට හරි නිවිච්ච ගතිය. බින්දට වැඩිය අරමුණ දිහා සද්ද තියේද්දි කූල් එකේ භාවනා කරන්න පුළුවන් ගතිය. බින්දට වැඩිය හිතවිලි තියේද්දි නිවිච්ච ගතියෙන් තව පොඩ්ඩක් චිත්තක්ෂණ පවත් ගන්න පුළුවන් ගතිය. බින්දට වැඩිය හිතවිලි තියේද්දි ඒක නෙච්චර කිපෙන්නේ නැතු. <clears throat> හී නූලෙන් භාවනා ගෙන යන්න පුළුවන් ඕන පරිණිපොත කියන ගතියට පරිණන්නේ නැහැ. පරිණිමුති ගැන හාත්පසින්ම නිවන. නමුත් නිවිච්ච ගතිය තේනවා. අන්න එහෙම කෙනාට නම් කියන්න පුළුවන්. කොහොමනම් මටත් වෙලා තියෙනවා දරුවා. මෙන්න මෙහෙම තමයි ඒ වෙලාවේදී මම ජාම් බේරගත්තේ. උඹත් උත්සාහ කරලා බලපන්. එතකොට එයා කියන්නේ තමන්ගේම අත්දැකීම. එහෙම නැතුව නෑ නෑ උපතේ හැටියට ඕක මෙහෙමයි කරන්න ඕනේ. උඹ මේ පව් කරගෙන තියෙනවා මෙහෙමයි මෙහෙමයි කියලා අපි විනිශ්චය කරන්න හැදුවොත් අහන කෙනාටත් තේරෙනවා මේ මිනිස්සයා කවදාකවත් මේ මට්ටම අත්දැකලා නෙමෙයි කතා කරන්නේ කියලා. මේකෙන් අදහස් කරන්නේ අපි ඔක්කොම නිවන් දැක්කට පස්සේ තමයි අනික් අයට උදව් කරන්න කියලා. තමයි යම් ප්‍රමාණයකට ඒ ක්‍රියාවලිය ඉදිරියට යනකොට ඒ ක්‍රියාවලිය නිසාම අපිට තලතුණකමක් එනවා. ඒ තලතුණකම කවම කවදාකවත් තමයි හිතපො නැති එක. හිතාගන්න බැරි තරම් පිනක් මනුසකම කියන්නේ. අපි අද අපි මේ ජොබ් එකට අපි දන්න කාරණා ටිකට අපේ දන්න විශේෂඥ විශේෂයට සීමා වෙලා ඉන්නවා. මනුස්සකම එහෙම සීමා වෙලා නැහැ. ඒ නිසා විශේෂණය කරන්න ගියොත් මනුස්සකම නැති වෙනවා. මනුස්සකම ඉන්නනම් උඟ දෙනෙක් ෂටයි මායාවි මම නැහැ. මම ෂට මායාවි වෙන්නේ. ඒ කට්ටියට ෂට මායාවි මම ෂට මායාවි නැහැ කියලා පහත් කළා සලකන්නේ නැහැ. ඒක තමයි බුදුන්සේ අන්තිමටම දේශනා කරන්නේ පරේ සම්දිට්ටි පරාමාසී. අනික් කට්ටිය දිට්ටිගතයි. ඒක බදාගෙන ජීවත් වෙනවා. මිත්‍යා දෘෂ්ටි බදාගෙන ජීවත් වෙනවා. මම නන්නේ. මම අසන්දිත්‍ති. අපරාමාසි. මම නම් එහෙම නෑ කියලා අර දිත්‍තිගත මිනිස්සයා පහත් කරලා සලකනවනම් ගොඩ ගන්න බෑ. බුදුහාමුදුරුවත් යන්නේ ගොඩ ගන්න. කියන්නේ මමත් උතර තමයි හිටියේ. මමත් හිටියේ දිත්‍තිගතව තමයි. සම්දිත්‍ති පරාමාසි අදානක් ගායි. අත්හරින්නේ නෑ. අර මොකಾದ මොකද්ද වදාගත්තා වගේ ඉන්නේ. ඉතින් ඒ මිනිස්සු පහත් කළා කන්න ගියොත් මට ප්‍රතිකර්ම කරන්න බැරි අසාධ්‍ය ලෙඩෙක් බවටපත් වෙනවා. එයා සම්දිට්ඨි පරාමාසය හැබැයි මම සම්දිට්ඨි වෙන්න ඕනේ මම පරාමාසය අදාන ගහයි වෙන්න ඕනේ. එයා ඇවිල්ලා කියනවා මේකමයි සත්‍ය හොඳයි. ප්‍රශ්නයක් නැහැ. අවිරුද්ධව හිටියට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. තමන් මේකට ගත්ත පොල්ල උස්සගෙන තෝතෝ වරපල කියාගෙන යන්න පටන් අරගත්තොත් අර මනසේ අකුසල් ටික තීරම මගේ මල්ලට තමයි වැටෙන්නේ. ඒ නිසා කවුරු මොන තරම් දුස්සීල වුණත් කවුරු මොන අකුසල කර්ම කරත් කවුරු මොන වැරදි වැඩ කරත් මට කරප්පන් එනවනම් gadu ගැනෙනවනම් අර මනුස්සයා කරපු අකුසල් ටික මමයි විඳවන්නේ. ඊමන්සේ ඉදි කරගත්තා. එයාට කර්මේශා කර්මඵලයේ තියෙන අවශ්‍ය ඇහුවොත් ඔබතුමා ඉන්න බොහොම කරදරයක් නැතුව මට හරි කරදරයි ජීවිතේ මොකද්ද වුණා අහින පොඩ වාඩි වෙන්න. මෙන්න මේකයි ක්‍රමය. ඇහුවොත් උත්තර දෙන්න. ඒක නොදී ඉන්න බෑ. මොකද අපිත් ගත්ත යනෝන්නේ. ඒක දෙනවා මිස අපි මේක ඇත්ත කොල්ල උදට යන ඕල් කෝටුවක් අතට අරගෙන අනුන් සුද්ධ කරන්න යෑම නිසා අපරාදී. අපි මේ අහල පහල ඉන්න කට්ටියක ඔක්කොම කුණු account එක අපේ account එකට දාගෙන තියෙනවා. ඒ නිසා ඕන කෙනෙකුට අකුසල් කරගන්න කියන්නේ ඒක අපිට බලක් බෑ. අනිත් එක මේ දැන් මෙහි ඉඳලා අපි ඔය හිතන්නේ යනවනේ. ඊට පස්සේ ඕගොල්ලෝ මොනවා කරපුවාම මට මොකෝ. මේ ජීවිතෙත් එච්චරනේ. මේ කොහෙද යන ගමන් අම්බලමකදී හම්බෙච්ච හිඟන්නෝ ටිකක් නේ අපි. ඊ අම්බලමේ මේ දේශී මාර්ගල හදාන්නේ අම්බලෙ ඉන්නකොට ඔහොම නෙවෙයි ඉන්න ඕනේ මෙහෙම ඉන්න ඕනේ කියන්නේ නැහැ. ඒට උදේ යවුවට ඊට පස්සේ අපි යනවා. දෝ අම්බලමේ නැවතී ඉන්න. ඉනවා එනවා. නිසි පාර සොයා ආගන්තුකයා. අපි ආගන්තුකෝ මේ හම්බ වෙච්ච වෙලාවේ මේ මගේ දරුවයි කියලා මගේ පුතයි කියලා මගේ අම්මා තාත්තයි කියලා. ඒක කමක් නෑ. ඒක නෑවිලා අහනවනේ ඔබ අම්මා අම්මා මට කියලා දීපන් කියන එක කියලා දෙන්න ඕනේ. නමුත් මේ පටව ගැනීමට යෑම හරහා අද තියෙන මේ ආගම නිසා මේ ඇති කරගත්ත විනාශය කොච්චරද කියනවනම් කාල් මාක්ස් තුමා මේ කොමියුනිස්ට් ආගම ඇතිකරන්න ආවට පස්සේ කිව්වා මේ ආගම කියන්නේ අභින් වගේ දෙයක් කාපු එක සූස්තියට වැටෙනවා. ඌට කවදාකවත් සත්‍ය වෙන්නේ නෑ. ඒ ආගම අයින් කරන්න කියලා. මේක කොච්චර ලස්සන මේක ඉදිරිපත් කරාද කියනවනේ. ඒ කියන්නේ මේ කොමියුනිස්ට් ආගමේදී ආගමක් නෙමෙයි කොහොනේ ධර්මය කියලා කිව්වට ඒ ආර්ථික ක්‍රමේදී ඒක ඉදිරිපත් කරව කොච්චර දක්ෂව විචක්ෂණව කෙරුවද කියනවනම් ලංකාවේ අවුරුදු 1938 ඉඳලා 48 දක්වා 2008 හැම හාමුදුරු කෙනෙක්ව කොමියුනිස්ට්ලා තියෙනවා. ඒගොල්ලෝ තමයි සම සමාජිකයේ නමත් හදලා දීලා තියෙන්නේ. ඒකට හිතුව මේක තමයි හොඳ මේක කියලා. මොකද පේන්න තියෙනවා ආගම බාරගත්ත හැම එකම අන්ධ වෙලා. උන්ට පේන්නෙම අනික් කට්ටිය මිත්‍යා දෘෂ්ටික අපි සම්මාදිට්ඨික ඒ නිසා අදාන ගහයි දුප්පටි නිසා කි. Taman එක Taman අල්ලගෙන අනිත් එකන ගහන්න හදනවා. ඉතින් බුදුරජාණන්සේ පෙන්නවා ඔක සල්ලේ කොළ අන්තිමටම පෙන්වන්නේ ඒ වෙනුවට මය මෙත්ත මම අසන්දිට්ඨි අපරාමාසි. දිට්ටි ගන්නෑ. ඒ කියන්නේ හොඳම දිට්ටිය තමයි අද්දිට්ටිය. මොනම දිට්ටියක්වත් නැති එක. දැන් වතුරේ පොඩම හැඩයක්වත් නැති නිසා ඕනේ භාජනයට වැක්කිරොත් ඒක හැඩය ගන්නවනේ. ඝන වලට බෑ එහෙම. ඝනේට ඒක ඒකට ගැළපෙන ආසනයක් ඕනේ. ඒ නිසා යෝගාවචරයට කියනවා වැවිලියෙකුට ප්‍රේම කරනවා නම් වැවිලිය ගෙදරට ගිහලා පුටු ඉල්ලන්න එපා. පුටු පුටු ගන්න එපා. ඒ ගෑණියට ප්‍රේම කරන එක එල්ලිලා ඉන්න එක. ඒක නිසා වහුලගේ මගුරු දෙල කියලා පුටු ඉල්ලන්න යන්න එපා. උඹ නම් ගියේ එල්ලලා හිටපන්. යෝගාවචරයත් ඕන තැනකට ගියාට පස්සේ එතන ෆිට වෙන්න දන්නේ නැත්නම් ඒ පරිසරයට දොස් කියනවනම් තිතාගෙන තමල්ලක මේ සම්දිත්‍ති පරාමාදී අදාන ගාහි දුප්පටි නිස්සග්ගී ගතියක් තියෙනවා. ඇඩ ගහන බෑ මිනිස්යාට විතරයි ලෝකේ ඕනම තැනක ජීවත් වෙන්න පුළුවන්. අනික හැම සතෙකුටම උට ආවේනික පරිසරයක් තියෙනවා. මනුෂ්‍ය මුළු ලෝකේ පුරාම පැතිරලා ඉන්නවා. මොකද හැඩ ගැහෙන්න පුළුවන්. හැඩ ගැහෙන්න ඕනේ නම්. නෑ මට ඕනේ දෙයට ලෝකයට ගහන්න ගියොත් බුදුහාමුදුරුවොත් එක්ක යන්න බෑ. බුදුරණන්සේ මතක් කරලා දෙන්නේ උඹ භික්ෂුවක් වුණාට පස්සේ දුන්නු දෙයක් ආකපුවා තෝපන රැක ගම් කපුවා. දින දෙයක් ආපන් පණ බේරගනි. මට මේ ඉංගන්නන්ට කොහෙද උණුබත් අපිට උණුබත් ඉල්ලන්න බෑනේ. දින දෙයක් ආපන්. ඒ විදිහට ජීවත් වෙන්න හදනවා නම් ඒ වගේ කිට්ටුවට යන එකම ධර්මයේ තියෙන්නේ බාලදක්ෂ ව්‍යාපාර විතරයි. අනිත් හැම එකේම මේ සුඛෝපභෝගී දේවල් හොයන්න පටන් ගත්තා. බොත්තමත් අදකල පමණින් උෂ්ණත්වේ නගිනවා, සීතල වෙනවා, අරක ලැබෙනවා, මේක ලැබෙනවා. ඉතින් අන්තිමට වෙන්නේ මේ අපි කඳපණුව වගේ නික්කමරේ අවුව වැටුනොත් මැරලා යනවා. එළියට ඇදලා දැම්මොත් ඉවරයි. පණුවෙක් අරගෙන එළියට ඇදලා දැම්මොත් කාන්තාරයක මොකද වෙන්නේ? ඒක නෙවෙයි වෙන්න ඕනේ මේ තියෙන එකට හැඩ ගැහෙන්න එපා. ඒ හැඩ ගැහෙන එක මේ සල්ලේක ප්‍රතිපත්තිය හම්බ වෙන අතුරු ඵලයක්. හරියට වැඩේ යනවනම් අපි අර පුංචි සීමිත පටු පරිසරයක ඉඳපු අපි විශාල පරිසරයකට හැදෙනවා මේක තමයි අන්තිමට මුළු 360ටම පැතිරෙනවා නම් අපේ හැකියාව අපි කියනවා ඒකට සරුවච්චයි කියලා ඕනම තැනකට ෆිට වෙන්න පුළුවන් බුදුරජාණන්සේගේ තියෙන ඒ ගතිය රජකෙතනින් ආවේ හැබැයි බුදියන්නේ ඇටේරියා පොලිටිකක් උඩට කිසිසේත්ම බලාපොරොත්තු වෙන්නේ මට අරක තියෙන්න ඕනේ මම බුදු වෙලා ඉන්නේ මට මේ 이르දි බලේ ප්‍රාතිහාර්ය ආන්න ඕනේ අරක දෙන්න මොකක්වත්ම නැහැ මට බැරිද මේ ඇටීරියා කොළ ටිකක් වෙයි ඉතින් පමණක් ඇවිල්ලා අහන වහන සුවසේ නිදාගත්තද කියලා බුදුහාම කියනවා සුවසේ නිදා ගන්න නතර මාත් කෙනෙක් තමයි හැබැයි ඇටීරියා කොළ ටිකක් උඩ ඉන්නේ අරේ රම්‍ය සොරම්‍ය සුබ තිබුණා දිව්‍යාංගනාව වගේ රාජකන්‍යාවෙ හිටියා ඔක්කොමත් කරා අතහැරලා දාලා ඇවිල්ලා කරන්න. මේක අපිට කරන්න පුළුවන් නිසා බුදුරජාණන්සේ කියන්නේ කරපල්ලයි කියලා. ඒක කරන්න නම් මේ කෙලෙස් වල තියෙන මේ සම්දිට්ඨි පරාමාසී ගතිය වෙනුවට ඔක්කොමල සම්දිට්ඨි පරාමාසී ගැන සැක හිතන්න එපා. ලෝකේ හැම කෙනෙක්ම ජීවත් වෙන්නේ තමන් අල්ලගත්ත මතේ මත. එහෙම නැත්නම් මොකද්ද අපි මේ ගත ගන්න ජීවිතේ හරපද්ධතිය බලන්නේ? අපි උත්සාහ කරන්නේ අපි අර ගත්ත මේ බොරුව උපු කරලා පෙන්නන්නේ මේ නටන්නේ. එහෙම ඔප්පු කරලා බෙන්නට දෙයක් නැත්නම් අපි ළමා මනසක් ඇති කෙනෙක්. අපිට නෑ අරක ඔප්පු කරන්න ඕනේ මේක ඔප්පු කරන්න ඕනේ එකක් නෑ. අපි එන දෙයට ලෑස්ති. ඒක නා එනේන චිත්තක්ෂණල හැඩ ගැහෙන්න ලෑස්ති. යමක් දැටිසේ ගත්තනම් අපි එන දෙයට ලෑස්ති නෑ. අපි ඒකට ගොඩාක් ආයුධ උපකරණ අරගෙන ලෑස්ති වෙනවා. ඊගාව චිත්තක්ෂණ මොන දෙයක්. ඒ ආයුධ උපකරණ වලින් බේනවා අපි කොච්චර ස්ථානෝචිත ප්‍රඥාවත් දැනට හැඩ ගැසීමේ තන්වැසිනුවන කියලා කියන්නේ. ස්ථාන ප්‍රශ්න නැතිකම නිසා. නමුත් ඒක 100 100ක් එක සැරේ එන්නේත් නැහැ. කරගෙන කරගෙන යනකොට තමයි තේරෙනවා. බුදුඥානසේ නාලාගිරි යථාගාවට යනකොට නම්බර 16 පිටු මේ පුතුවක් කෝක යොඬ මොනිසන් අරන් ගියේ නෑනේ. අලියන්න වෙඩි චන්දන්න නම්බර 16 ගෙනියන්න ඕන. මොකක්වත් ගෙනිච්ච නෑ. අත උසලා කිව්වා. උඹත් නාගයා මාත් නාගයා. ඔබ කොන් වැඩේ අපාය යනවා මස්සිනා. එච්චරයි. ඇතා දන ගැහුවා. අඟුලිමාල ළඟට යනකොට පිස්තෝල කඩුකස්ථානද පිත්තල බොත්තම් මොකක්වත්ම තිබුණේ නැහැ. උන්වහන්සේ නනෝ කාටෝක නටන්න බෑ මේ දැනුමත් එක්ක. ඒ නිසා අද බලන්න ජේම්ස් බොන්ඩ් ෆිල්ම් එක මොන්න තරම් ආයුධ තියනවද කියලා ජේම්ස් බොන්ඩ් අතේ. ඊට පස්සේ ඕකේ මොකද්ද තියෙන්නේ බොන්ඩ් එක? කිසිම දෙයක් නැහැ සෙවලෙක්. ඒ ආයුධ ටික නැත්තම් ඒකට හිටගෙන ඉන්නත් බෑ. අද ඕනෙම ශිල්පයක් කරන කෙනෙක්ගේ ආයුධ ටික අයින් කරන්න බෑ උට මොකද වෙන්නේ කියලා. ඉවරයි. ඔක්කොම සෙල්ලම් දාන්නේ ආයුධ ටිකත් එක්ක තමයි. ඒ ආයුධ හදන කට්ටියගේ දෙල්ලමක් එතන තියෙන්නේ. ස්කවුටින් වල නෑනේ. ගියා තැනට හදිසියට කෝටු කැල්ලක් හමුණා ඒකේ ටෙන්ට් එකක් ගන්න හැටි දන්නවා. ඒකේ මහන්තක් කපා ගන්න හැටි දන්නවා. ගින්නක් කොපෙන් හැටි දන්නවා. අපිට උගන්වන්න තියෙන ඒකනේ. අපි දරුවන්. බුදුජානක ඒකනේ අපිට මේ දෙන්නේ. ඒක ඔබ කරලා පුරුදු නම් දරුවන්ට දුෂ්කරතාවයක් ආවද දෙමාපියෝ සැලෙන්නේ නැහැ. සැලෙන්නේ තමන් බය නම් තමයි. තමන්ට මේ පැල්ගඩවිල්ල නිකන් කාන්තාවට ඇදලා දැම්ම වගේ මොනම දෙයකටවත් මුණ දෙන්න බැරි නම් ඒගොල්ලෝ රක්ෂණ සංත හදාන බැංකු හදාගෙන ෆෝවර්ඩ් කොන්ට්‍රැක්ට් ගහගෙන ඔක්කොම කරනවා බය වෙන මොකක්වත්ම නෙවෙයි සුදු බය මං කියන්නේ මේකෙන් 100ක් අයින් වෙන්න පුළුවන් කියලා නමුත් අපි දවසින් දවස දවසින් දවස ඊගාව චිත්තක්ෂණට ලෑස්ති වෙනවා නම් අපි මෙව්ව කරේ තියාගෙන මේ ඇද බැඳගෙන කරන ජීවිතයෙන් නිබුණමක් නිබ්බුතියක් ඇති වෙනවා. ඉතින් ඒ ටික බුදුරජාණන් කියනවා මෙන්න රුක්ක මූලානි. මෙන්න ශුන්‍යාගාර. මෙන්න චුන්ද. භාවනා කරපන්. පස්සේ මම අද මෙහෙම ඉඳලා ලබන අවුරුද්දේ නැත්තම් දුවට බබා හම්බුනාට පස්සේ භාවනා කරන්න ඒව බෑ. ඒව කරන්න යම් වෙන්නේ නැහැ. ඌ ඊට පස්සේ වෙනම ලෝකයක් නැහැ මේ දැන් කරනවා නම් කරනවා. ඉතින් ඒක නිසා කෙනා මම දැන් මෙතන. භාවනා යෝගනානේ මම දැන් මෙතන. ඒ නිසා ශින් බුද්ධාගම තියෙනවා. ලියලා ඒක මගේ වචන දානවා දැන් නෙවෙන්නම් කවද්ද යකෝ මෙතන නෙවෙන්නම් කොහෙද යකෝ තෝන වෙනම් කවුද යකෝ එච්චරයි මේ පැමිණෙන්නේ අපිට නිවන් ලබලා දෙන්න පැමිණෙන්නේ අපිට මේ අභ්‍යාස පන්තියක්. පැමිණෙන්නේ අපිට gedara වැඩ ටික. ඒක උක නොකර පාස් වෙන්න බෑනේ. ඒ එන දේ වෙනුවට එහා gedara එකනාගේ ගණන් පත්‍රය අරගෙන බෑනේ අපිට. අපිට එනේ කරන්න ඕනේ. අනේ ඒ කරනකොට අපිට තේරෙන පටන් අර ගන්නවා මේ Taman ළඟ තියෙන කෙලෙස් අඳුනා ගැනීමේ වටිනාකම. අපි මේ කරන්න හදන මේ මූණිච්චාව වසාගෙන ජීවත් වෙන ෂටමායාවී ගති නරක දෙයක් නෙවෙයි. ඒක මේ ලෝකයට අවශ්‍යයි. නමුත් ලෝකේ වූ කෙරුවයි කියලා Tamante වයින් ගැලවෙන්න ඕනේ කියලා ගන්න විනිශ්චයට චිත්තුප්පාදයට කදාක ලෝකය බලපන්නේ. ඒක Tamange හරි දැක්ම කෙරෙහි ඇති දෘෂ්ටියක් නැතුව සිටීම සඳහා කෙරෙහි ඇති ඒ අවංකකමට ඒ නිහතමානීකමට මොනම ආයුධයක්වත් බලපාන්නේ මොනම වසවිතක්වත් අදින්නෙත් නැහැ. ඒ නිසා ඉදිරියට යන්න යන්න තමයි තේරෙන පටන් අර ගන්න මේ සල්ලේක ප්‍රතිපදාවේ කෙලස් ලියා දමන කෙලස් කපා හරින සිඳලන ප්‍රතිපදාව පේන්න තියෙනවා. ඒ බුදුජාහන් වහන්සේත් එක්ක ජේතවනාරාමේ සවැත් නුවර හිටියත් අපි දැන් මේ ඇවිල්ලි වෙලා මේ විනිපෙග්ගුල හිටියත් අවස්ථා දෙකේ කිසිම වෙනසක් නැහැ. අපි හිතනවා නම් ඊගා බුදුන් දැක්කට පස්සේ මේක ලේසි වෙයි කියලා. ඒක නිකන් පිට කතා ගැනීමක් විතරයි. දැන් බැරි නම් කවදාවත් බෑ. ඉතින් ඒකට උඟ දෙනෙක් කැමති නැහැ. උඟ දෙනෙක් කියනවා නෑ නෑ ආයුධ සම්පන්න කරගෙන අපි මෛත්‍රී බුද්ධ ශාසනය කරනවා. මේ ආත්මේ දානය කරලා ඊගාත්මේ සීලය කරලා ඊගාත්මේ භාවනා කරනවා කියලා මේකේ මේක මේ ඊගා බුද්ධ ශාසනයේ මොන්ටිසෝරි පන්තිය මේක මේකෙන් පාස් වුණාට පස්සේ තමයි ඊගාවට යන්නේ කියලා নানা ප්‍රකාර අදහස් ඒ සියලු අදහස් වලට කියතයි පමාදේ කියලා. අප්‍රමාදේ නම් මේ මොහොතේ වැඩ කෙරුවොත් ඒ ලැබෙන අත්දැකීම හරහා අනිවාර්යයෙන්ම යා මෛත්‍රී බුද්ධ සාසනය ලැබුණත් මේට වැඩිය හොඳින් කටයුතු කරයි. ඒ නිසා මේ මොහොත පන්න ගැනීම සඳහා අපි මේ කරන නාඩගම් කතා එහෙම නැත්නම් නිදහසට කරුණු සියල්ලම මතුවෙන්නේ තණ්හා මාන දිට්ඨි හරහා බව තේරුම් ගන්න එක කාටද ප්‍රසිද්ධිය ප්‍රකාශ කරන්න බය වෙන්න එපා. ඒකට ඒ මනුස්සයාට තේරෙනවා මේ කියන්නේ මොකක්ද කියලා. ඊට පස්සේ ආයෙත් අහන්න ඕනේ දැන් මම මේ වට ප්‍රකාශ කරන්නේ. මොකද හිතෙන්නේ? ඒකල යාගේ ප්‍රකාශ කරනවා කියන්නේ. එතකොට අපිට පුළුවන් අර අපේ එකිනෙකා කෙරෙහි තියෙන සුද්ධ වීමේ හැකියාවට බුදුරජාණන් කියන්නේ අඤ්ඤමඤ්ඤ වචනේන අඤ්ඤමඤ්ඤ උත්ථාපනේන. එකිනෙකාට එකිනෙකා වචන කතා කිරීමෙන් සහ එකිනෙකා එකිනෙකා ඔතවා තබා ගැනීමෙන් තමයි සංඝයා නැගී හිටින්නේ. සංඝයාට බුදු කෙනෙක් නෑ දැන්. වරද්දක් වෙච්ච ගමන් තව සංඝයා කෙනෙක් ළඟට ගිහිල්ලා කියනවා. මෙන්න මේ මෙහෙම වුණා. එතකොට එයා කියනවා හරි මත්තේ යෝග නොවීම පිණිස මෙන්න මේ විදිහට කටයුතු කරන්න. එයා වැඩනකොට මෙයා උස්සනවා, මෙයා වැඩනකොට එයා උස්සනවා. ඉතින් සමයි එවැනි සංඝ ගුණයකට වැඩිය නැත්නම් ওই සම්බන්ත සංගුණයට වැඩි භාවනා කරන්න අතර අපිට එකිනෙකාට අම්මා තාත්තා වෙන්න පුළුවන්. අපිට එකිනෙකාට ගුරුවරයෙක් වෙන්න පුළුවන්. ඔක්කොමලා ඒ අර ව්‍යුත්කම ඇති වෙනකොට මැද බුදුහාමුදුරු නිකම්ම පහළ වෙනවා. ඒබ නැතුව මේ මෛත්‍රී බුදුහාමුදුරු එනකන් ඉන්න එකක් නෙමෙයි මෙතන තියෙන්නේ. ඒ නිසා අපි එකිනෙකාට අහිංසක වෙලා අපි එකිනෙකාට නිහතමානීව කටයුතු කරනවා නම් උන්ට අපි හදා බෙදා ගන්නවා නම් පංගු peerුවක් නැතුව ඒ මතුවෙන ශක්තිය කොච්චරද කියනවනම් එවැනි ශක්තියක් මතුවෙන තැනක භාවනා නොකර හිටියත් නිවන් දකිනවා. එහෙම අවංකව කටයුතු කරන පිරිසක් මැද හිටියත් ලැබෙන ඒ ভাইබ්‍රේෂන් එකම නැත්තම් ඒ හොඳ කම්පන වේගෙම පුදුමාකාර ශක්තියක් වෙනවා. ඒ නිසා අපි මෙතන භාවනා කරාට මේ විනිපෙග් වල අපි ගත කරන හැම චිත්තක්ෂණයක් පාසාම ලෝකේ සංසිඳෙනවා. අපි භාවනා කරන හැම චිත්තක්ෂණයක් පාසාම සියලු ලෝකවාසීන්ට සාන්තියක් ඇති වෙනවා. ඒක අපි සතුටු සිතින් බාර ගන්න ඕන. අපි ආඩම්බර වෙන්න නෙවෙයි. අපිට විතරයි මෙහෙම යමක් නොකර වෙන දේ දිහා බලන්න පුළුවන් හැකියාව තියෙන්නේ. අනික කිසිම කෙනෙකුට නැහැ. ඒගොල්ලන් එනකොටම gadu ගන්නවා, පිල්කිපෙනවා, දඟලනවා. අපිටත් එහෙම වෙනවා. හැබැයි සල්ලේක ප්‍රතිපදාව වශයෙන් එහෙම නොවි දැක්කට නොදැක්කා වගේ ඇහුණට නැහැ වුණා වගේ දැනුණට නොදැනුණා වගේ ඥානෙට තේරුණට නොතේරුණා වගේ මලමිණියක් වගේ ඉඳලා ඉන්න පුළුවන් මේ ගතිය සල්ලේක ප්‍රතිපදාව වෙනවා. ඒ නිසා මෙතනින් මම දේශනා නැතර කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා සුසුකම් වැඩියක්ම තියෙන පිරිසකටයි මම මේ කතා කරන්නේ. ඒ නිසා හොඳට මතක තියාගන්න විච්ච දේවල් ගැන පශ්චාත්තාප වෙවි නිකතල්ලි තියාන අනිච්චන් දුක්ඛං අනත්තං කියන ඉන්නක නෙවෙයි කරන්න තියෙන්නේ මේ පැමිණෙන දෙයට මුහුණ දෙන එක. පැමිණි දුක් පැණි රසයි කියලා පැමිණෙන දෙයට මුහුණ දීමේ උත්හානයක් උසස් වීමක් Taman තුල දකින්න හම්බ වෙනවනේ අන්න ඒකට අනුග්‍රහය පිණිස මේ ධර්ම දේශනාවත් මේ ධර්ම දේශනාවලියත් මේ වැඩසටහනත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි ධර්ම දේශනා නිමාව සටහන් කරනවා සියලු දෙනාටම දැනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා